සෙත් අපි ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ අද ධර්ම සාකච්ඡාව සඳහා අවශ්‍යයට Tamanට තියෙන දහම් ගැටලු විමසන්නට සටහන් කරලා යොමු කරන්නට අවස්ථාව සකසලා තිබුණා ඒ නිසා බොහෝ දෙනා විවිධ දහම් ගැටලු ඉදිරිපත් කරලා තියෙනවා ඒ අතර අද උදෑසන අපි දේශනාව සිද්ධ කළේ ආනාපාන සතිය සම්බන්ධව. ඒ සම්බන්ධව විමසලා තියෙන කරුණු අපි මූලික වශයෙන් සාකච්ඡාවට අරගෙන කාල වේලාවේ හැටියට අනිත් දහම් ගැටලු සාකච්ඡාවට ගමු. ඒ වගේම තව සමහර දහම් ගැටලු විමසලා තිබුණු ඒවා ඉදිරි දේශනාවලදී වඩාත් පැහැදිලි වෙන තැන් තියෙනවා. අපි කාල වේලාව තිබුණොත් ඒවා කතා කරනවා. එහෙම නැත්නම් අපිට ඉදිරි දිනවලදී ඒවා සාකච්ඡා කරන්නට අවස්ථාව තියෙනවා. කෙනෙක් අහලා තියෙනවා ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ විස්තර කළ පරිදි ආනාපාන සතිය පුහුණු කරනවා. එම පියවර යන් අවසානයේදී ආස්වාස ප්‍රස්වාසයේ ඊතා සියුම් වී නොදැනී යනවා. කය ඊතා සැහැල්ලු වෙනවා. මෙම අවස්ථාවෙන් පසු භාවනාව ඉදිරියට ගෙන යන්නේ කෙසේදයි පහදා දෙන්න. දැන් අපි සිහිපත් කළා මේ සතිපට්ඨාන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ ආනාපාන සතිය පැහැදිලි කරන්නේ විදර්ශනාවක් හැටියටයි. ඒ නිසා මෙහිදී අපට මූලික වශයෙන් ආස්වාස ප්‍රස්වාසය සියුම් වෙලා මනස සහ කය දෙකම සංසුන් වුණාට පස්සේ එතනින් එහාට තවදුරටත් අවශ්‍ය නම් ආනාපාන සතියම තව වඩා සියුම් විදිහට ඉදිරියට මෙනෙහි කරන්න පුළුවන්. එහෙම නැත්නම් සතර සතිපට්ඨාණයෙන් කවර හෝ කරුණක් අපට වඩා ප්‍රකට වෙනවා නම් ඒ කාරණය කෙරෙහි අවධානය යොමු කරලා සිහිය පැවැත්වීම වරදක් නෙවෙයි. මොකද දැන් විදර්ශනාවේ පරමාර්ථය වෙන්නේ එක අරමුණකම පිහිටා සිටීම කියන එක නෙමෙයි. විදර්ශනාවේ පරමාර්ථය වෙන්නේ පංචස්කන්ධය පිළිබඳව හේතුඵල වශයෙන්, ත්‍රිලක්ෂණ වශයෙන්, අනන්‍ය ලක්ෂණ වශයෙන්, චතුරාර්ය සත්‍ය වශයෙන් විග්‍රහ කරමින් යථාර්ථය අවබෝධ කර ගැනීම. හේතුඵල වශයෙන් විග්‍රහ කරගන්නවා කියලා කියන්නේ මේ නාම රූප ධර්මයන්ගේ අන්‍යෝන්‍ය ක්‍රියාකාරීත්වය කවර හේතු සහ ප්‍රත්‍ය මතද සක්‍රිය වෙන්නේ කියන කාරණා. සහ ඒවා ප්‍රත්‍ය වෙන්නේ කවර කවර ආකාරයෙන්ද? දැන් අපි අර පසුගිය දවසෙත් කතා කළේ බුදුරජාණන් වහන්සේ සූවිසි ප්‍රත්‍ය හැටියට දේශනා කරලා තියෙන්නේ එකම කරුණක් විවිධ ක්‍රමවලින් ප්‍රත්‍ය වෙන්නට. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් බීජයක් පැල කරාම ඒ බීජයට පොළව ප්‍රත්‍ය වෙන්නේ එක විදිහකට. ඊළඟට සූර්යාලෝකය ප්‍රත්‍ය වෙන්නේ තවත් විදිහකට. වායුව ප්‍රත්‍ය වෙන්නේ තව විදිහකට. ජලය ප්‍රත්‍ය වෙන්නේ තව විදිහකට. ඒ ඔක්කොම ඕන ගහ වැඩෙන්න. හැබැයි ඒවා ප්‍රත්‍ය වෙන්නේ එක් එක් විදිහට. එක් එක් ක්‍රමයට තමයි ප්‍රත්‍ය වෙන්නේ. අන්න ඒ වගේ මේ විශ්වයේ තියෙන යම් කිසි සංස්කාර ධර්මයකට අවශේෂ සංස්කාර ධර්මයන් ප්‍රත්‍ය වෙන විවිධ ක්‍රම තියෙනවා. ඒ ක්‍රම තමයි බුදුරජාණන් වහන්සේ සූවිසි ප්‍රත්‍ය හැටියට දේශනා කරන්නේ. එතකොට හේතු ප්‍රත්‍ය වශයෙන් සම්බන්ධ වෙන සාධක මොනවද කියලා වටහා ගැනීම වගේම ඒ සාධක කවර කවර ක්‍රමවලින්ද ප්‍රත්‍ය වෙන්නේ කියලා හඳුනාගත්තාම තමයි අපට ඒ සංස්කාර ධර්මය වැඩි දියුණු කරන්න ඕන නම් වැඩි දියුණු කරන්න පුළුවන් ප්‍රහාණය කරන්න ඕන නම් ප්‍රහාණය කරන්න පුළුවන් ප්‍රහාණය කිරීම සඳහාත් අපි තේරුම් ගන්නට ඕන ඒක ගොඩ නැගෙන හේතු ප්‍රත්‍ය මොනවද කියලා සහ ප්‍රත්‍ය වෙන ක්‍රම මොනවද කියලා හඳුනාගත්තොත් විතරයි ප්‍රහාණය කරන්න පුළුවන්. දැන් උදාහරණයක් ඇටියට අපි හිතමු දැන් අපි අර මුලින් ගත්ත උදාහරණයම ගමුකෝ. අපි හිතෝපු පැලෑටියක් වර්ධනය වෙනකොට දැන් ඒකට වැඩිපුර ජලය ඒ ආශ්‍රිතව තියෙනවා. දැන් ජලය නිසා මුල් කුණු වෙනවා. දැන් එතකොට අපිට වැටහෙන්නට ඕන මේකට ජලය ඇදගන්නේ කොහොමද? එතකොට මේ වැඩිපුර ජලයේ ප්‍රමාණය වළක්වන්නේ කොහොමද? එහෙම වැළැක්වුවොත් තමයි මේ ගහ සාරවත්ව හැදෙන්නේ නැත්නම් මුල් කුණු වෙලා විනාශ වෙනවා. ජලය ප්‍රත්‍ය වෙනවා ප්‍රත්‍ය වුණාට ඒක බහුල වෙච්ච ගමන් ඒකෙම විනාශය සැකසෙනවා. සූර්යාලෝකය ප්‍රත්‍ය වෙනවා. හැබැයි ප්‍රත්‍ය වුණාට සූර්යාලෝකය ඔරොත්තු දෙන්න නැතුව පතිත වුණොත් එහෙම ගහ වේලිලා යනවා. එතකොට ඒකට අවශ්‍ය ප්‍රමාණය මොකද්ද? ඒක ප්‍රත්‍ය වෙන්නේ කොහොමද? අනවශ්‍ය ප්‍රමාණය වළක්වන්නේ කොහොමද? වායුව ඒ ගහට ප්‍රත්‍ය වෙනවා. හැබැයි වැඩි වුණොත් ඒ ගහ පෙරලෙන්නට එහෙම නැත්නම් වර්ධනයේ බාල වෙන්නට ඒ වායු වේගය සමහර විට බාධකයක් වෙනවා. එතකොට ඒක ප්‍රත්‍ය වෙන්නේ කොහොමද? බාධකයක් වෙන්නේ කොහොමද? හරියට තේරුම් ගත්තොත් විතරයි අපිට සංශෝධනය කරලා අපිට මේ පැලෑටිය සංවර්ධනය කරගන්න පුළුවන් වෙන්නේ ඒ හේතු සහ ප්‍රත්‍ය හඳුනා ගන්නත් ඕන ඒවා ප්‍රත්‍ය වෙන විදිහ හඳුනා ගන්නටත් ඕන ඒකට බාධා වෙන ආකාරය හඳුනා ගන්නටත් ඕන එහෙම තේරුම් ගත්තොත් අපට අවශ්‍ය කාර්ය සම්පාදනය කරගන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි මේ නාම රූප ධර්මයන් අතර යම් නාම ධර්මයක් යම් රූප ධර්මයක් අපට වැඩි දියුණු කරන්නට ඕන නම් අපි භාවනාව හැටියට ප්‍රගුණ කරන්නේ රූප ධර්ම වර්ධනය කිරීම නෙමෙයි නාම ධර්ම වර්ධනය කිරීම. චිත්තචෛසික ධර්මයන්ගේ සංවර්ධනය. වැඩි දියුණු කිරීමයි අපි සිද්ධ කරන්නේ. ඒ වැඩි දියුණු කිරීමේදී අපේ මනසේ යම්කිසි ගුණයක් මතුවෙනවා නම් ඒ ගුණය කවර හේතු ප්‍රත්‍යයෙන්ද හටගන්නේ? ඒ ගුණය විනාශ වෙන්නේ කවර බාධක ධර්ම වලින්ද? ඒ අදාළ කාරණා ප්‍රත්‍ය වෙන්නේ කවර ආකාරයෙන්ද කියලා තේරුම් ගත්තොත් අපට පුළුවන් මේ ගුණය වැඩි දියුණු කරන්න. යම්කිසි දුර්වලකමක් මතුවෙනවා නම් ඒ දුර්වලකම කවර හේතු ප්‍රත්‍යයන් නිසාද පවතින්නේ ඒ හේතු ප්‍රත්‍යයන් ප්‍රත්‍ය වෙන්නේ කවර ආකාරයෙන්ද කියලා තේරුම් ගත්තොත් තමයි ඒවා ලෙහෙලා ලෙහෙලා අර ධර්මතාවය නිරුද්ධ කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට කොච්චර ඒක අහෝසි කරන්න ඕන වුණත් අහෝසි කරන්න බෑ. අදාළ හේතු ප්‍රත්‍ය හඳුනාගත්තේ නැත්නම් ඒවා ප්‍රත්‍ය වෙන විදිහ හඳුනාගත්තේ නැත්නම්. එතකොට ඒ නිසා විදර්ශනාවේදී හේතුඵල වශයෙන් අපි යමක් විමසා බලනවා කියලා කියන්නේ ඔන්න ඔය විදිහට විග්‍රහ කරගන්නවා ඒ අදාළ කාරණේ. ඒ අපි විග්‍රහ කරගන්නේ ආස්වාස ප්‍රස්වාස වායුවද? එහෙම නැත්නම් අපේ කායික වේදනාවක්ද? එහෙම නැත්නම් ශරීරයේ ධාතු කොටස්ද එහෙමත් නැත්නම් අපේ මනෝභාවයන්ද එහෙමත් නැත්නම් සිතුවිලිද එහෙමත් නැත්නම් නීවරණ බොජ්ජංග ධර්මාදී යම්කිසි චෛතසික ධර්ම පදනම් කොටගෙන ඇති වෙච්ච දුර්ගුණ හෝ යහගුණද ඒ කොයිකක් වුණත් කමක් නැහැ විදර්ශනාවේදී සති සම්පජඤ්ඤය උපදවාගෙන හේතුඵල වශයෙන් විග්‍රහ කර ගැනීමක් අවශ්‍ය වෙනවා එනිසා ආනාපාන සතිය අපි විදර්ශනාවක් හැටියට පුහුණු කරනවා නම් එහිම එල්බගෙන සිටීම අත්‍යවශ්‍යයි කියලා නියමයක් නැහැ. කවර අරමුණක් මත හෝ සති සම්පජඤ්ඤේ පවත්වන්නට තමයි අපි වෑයම් කරන්නේ. එතකොට ආනාපාන සතිය මූල කර්මස්ථානයක් හැටියට පාවිච්චි කරලා අපිට එතනින් එහාට මතුවෙන මතුවෙන කාරණේ විදර්ශනා කරන්නට පුළුවන්. එතකොට විදර්ශනා කරනවා කියන එකේ තේරුම හේතුඵල වශයෙන් විමසා බලන්නට ඕනේ. ඊළඟට විදර්ශනා කරනවා කියලා අපි තව අදහස් කරනවා ත්‍රිලක්ෂණ වශයෙන් විමසා බලන එක. ඒ ධර්මයන්ගේ අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව. හැබැයි අනිත්‍ය දුක් අනාත්ම බව විමසා බලනවා කියලා කියන්නේ අනිත්‍යයි කියලා හිතන එක නෙමෙයි. අපි පෙර සාකච්ඡා කළා කෙස් අනිත්‍යයි කියලා හිතුවට ඒක විදර්ශනාවක් වෙන්නේ නැහැ. යමක් හේතු ප්‍රත්‍යයෙන් හටගෙන බිඳී යන ආකාරය සිහිනුවණින් දකින්න පුළුවන් නම් විතරයි අපටහි අනිත්‍ය ලක්ෂණය සති සම්පජඤ්ඤයෙන් දැක ගන්න පුළුවන් වෙන්නේ. අනිත්‍ය ලක්ෂණය මෙනෙහි කරන්නට අනිත්‍ය ලක්ෂණය විදර්ශනාවක් හැටියට අපිට ප්‍රායෝගිකව හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් අපිට අර බණවල අහලා තියෙන විදිහට පොත්වල කියවලා තියෙන විදිහට අපට ඕන නම් පුළුවන් කෙස් අනිත්‍යයි, ලොම් අනිත්‍යයි, දත් අනිත්‍යයි ආදී වශයෙන් එහෙම සිතන්න පුළුවන්. ඒ සිතුවයි කියලා ඒ ධර්මතාවය ප්‍රකට වෙන්නේ නැහැ. ඒ නිසා සුතමය ඥානය එකක්, ඒ කියන්නේ අහලා දැන ගැනීම එකක්, චින්තාමය ඥානය හිතලා කල්පනා කරලා මෙනෙහි කිරීම තවත් එකක්, සිහියෙන් සහ නුවණින් ඒ මොහොතේ හේතුප්‍රත්‍යයන්ගෙන් ක්‍රියාත්මක වෙන ධර්මතාවයන් සිහි නුවණින් දැක ගැනීම තවත් එකක්. ඒ නිසා විදර්ශනාවේදී අපි වෑයම් කරන්නේ සිහි නුවණින් දැක ගන්නට. ඒ දැක ගන්නට අර සිතන එක අපට යම් උදව්වක් වෙන්න පුළුවන්. හැබැයි සිතීම කියලා කියන්නේ දැකීම නොවේ. ඒ නිසා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් යමක් විදර්ශනා කරනවා නම් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා සිතන තැනට සීමා වෙන්නේ නැතිව ඉන් ඔබට සති සම්පජඤ්ඤයෙන් ඒ දකින්නට වෑයම් කරන්නට ඕන ඒ සඳහා අපට පුළුවන් ආස්වාස ප්‍රස්වාස වායුව ඇති වුණා ඔන්න නැති වුණා නැවත ඇති වුණා නැවත නැති වුණා. එහි අනිත්‍ය දකින්නට පුළුවන්. ඊළඟට වේදනාව නම් අරමුණු වෙන්නේ වේදනාව ඇති වුණා මේ මේ හේතුප්‍රත්‍යයෙන් දැන් මේ වේදනාව නිරුද්ධ වුණා. අන්න එතකොට අපට එහි අනිත්‍ය දකින්න පුළුවන්. අන්න ඒ විදිහට. ඊළඟට අනන්‍ය ලක්ෂණ වශයෙන් දැක ගැනීම. අනන්‍ය ලක්ෂණ කියලා කියන්නේ අපිට හැම විටම මේ ධර්මතා පැටලෙන්නේ ඒවායෙහි ආවේනික ගති ලක්ෂණ පැහැදිලි නැති නිසා. ඒ කියන්නේ රූප ධර්මවලත් නාම ධර්මවලත් එකිනෙකට වෙනස් වූ එයට පමණක් ආවේනික වූ අනන්‍ය ලක්ෂණ තියෙනවා. පඨවි ධාතුව තද ගතියෙන් යුක්තයි. ආපෝ ධාතුව ඇලෙන බන්ධනය කරන ගතියෙන් යුක්තයි. තේජෝ ධාතුව දවන ගතියෙන් යුක්තයි. සද්ධාව පහදින ගතියෙන් යුක්තයි. ප්‍රඥාව ප්‍රභාමත් ගුණයෙන් යුක්තයි. එතකොට මේ ගති ලක්ෂණ තියෙනවා. ඒ ගති ලක්ෂණ හරියට තේරුම් ගත්තොත් එකක් නෙමෙයි. ඒවට ආවේනික ගති ලක්ෂණ බොහෝ තියෙන්නට පුළුවන්. අන්නේ ගති ලක්ෂණ හරියට පරීක්ෂා කරලා සති සම්පජඤ්ඤයෙන් හඳුනාගත්තොත් තමයි අපට කුසල ධර්ම හෝ අකුසල ධර්ම ඕනෑම තැනක ප්‍රකට කරගන්නට පුළුවන් වෙන්නේ. එහෙම නොවුනොත් මොකද වෙන්නේ? අපි කුසලයයි කියලා අකුසලයට රැවටෙනවා, වංචක ධර්මවලට අපි රැවටෙනවා. ඊළඟට සමහර වෙලාවට දැන් භාවනා කරනකොට අපේ අපිට මනෝමය වශයෙන් උපකල්පනයක් හැටියට මතුවෙන ආලෝකය භාවනාව නිසා ජනිත වෙච්ච ආලෝකයක් කියලා රැවටෙනවා. දැන් භාවනා කරගෙන යනකොට ගතසිත සැහැල්ලු වෙනකොට ඒ මානසික සැහැල්ලු බව පිරිසිදු බව තුලින් යම් ආලෝකයක් මතුවෙන්නට පුළුවන්. ඒක වෙනම එකක්. භාවනා කරගෙන යනකොට භාවනාව දියුණු වෙනවා නම් ආලෝකයක් මතුවිය යුතුයි කියලා කවුරු හරි කිව්වොත් ඒක හිතේ තියාගෙන භාවනා කරන කෙනාට සිත සැහැල්ලු නොවි අර මනසින් උපකල්පනය කරලා උපකල්පනය කරලා ආලෝක සංඥාවක් මතුවෙන්න පුළුවන්. ආලෝක සංඥාව කියන එක අපි કૃතිමව උපද්දවගත්තු එකක්. අර සිතේ සැහැල්ලු බවත් එක්කලා මතුවෙන ආලෝකය වෙනම අවස්ථාවක්. නමුත් ඒවාෙහි වෙනස අපට හඳුනා ගන්නට නම් අනන්‍ය ලක්ෂණ අපි තේරුම් ගන්නට ඕන. ඊළඟට සමහර වෙලාවට අපට දැනෙන්නට ගන්නවා පා වෙනවා වගේ, ඉහළට යනවා වගේ, පහළට යනවා වගේ, නලියනවා වගේ නොඑක් දේවල් දැනෙන්නට ගන්නවා. ඒ දැනෙන්නට ගන්නේ ඇත්තටම සිද්ධ වෙන ක්‍රියාවලියක්ද වායෝ ධාතුවේ ඊළඟට ආපෝ ධාතුවේ, පඨවි ධාතුවේ ඇති වෙන වෙනස්කම්ද? ඒවා තේරුම් ගන්නට නම් ඒ ධාතු වල අනන්‍ය ලක්ෂණ අපි තේරුම් අරගෙන තියෙනවා. මෙන්න මේ විදිහට ආවේනික ගති ලක්ෂණ හඳුනා ගන්නට අපි සිහිය නුවණ යොදවන්නට ඕන එය විදර්ශනාවේ එක් ස්වરૂපයක්. ඊළඟට චතුරාර්ය සත්‍ය වශයෙන් මේ ගැටලුවයි එහෙම නැත්නම් මේ සංස්කාර දුක්ඛයයි මේ ඒ සංස්කාර දුක්ඛය උත්පාදනය කරන හේතුවයි ඒ හේතුව නැති කළොත් තමයි මේ ගැටලුව මේ දුක නැති වෙන්නේ එය නැති කරන්නට මෙන්න මෙසේ ක්‍රියාත්මක කළ යුතුයි කියලා අවිද්‍යා තෘෂ්ණා ප්‍රහාණය කරන්නටත් ඔය ක්‍රමෙමයි පාවිච්චි කරන්න ඕන අපට తాවකාලිකව මතුවෙන මනසේ දුර්වලකමක් දුරු කරගන්නටත් ඔය ක්‍රමෙමයි පාවිච්චි කරන්න. උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු දැන් භාවනා කරනකොට අපි කවුරුත් නිතර අත්දකින ප්‍රායෝගික අත්දැකීමක් තමයි තීන මිද්දය. ඒ කියන්නේ අපේ මනස ඇලීම් ගැටීම් එක්ක තමයි නිරන්තරයෙන් උත්තේජනය වෙන්නේ. ඒ උත්තේජනයන්ගෙන් සිත නිදහස් කරපු ගමම්ම ඊළඟට යන්නේ උදාසීන බවට. එතකොට දැන් මේ උදාසීන බවෙන් සිත මුදවගන්නේ කොහොමද? ඒකෙන් සිත නගා සිටවගන්නේ කොහොමද? අපට රාග ද්වේෂ ආදිය මතුවෙනකොට යම් ප්‍රමාණයකට හරි ඒක පාලනය කරගන්නට පුළුවන් වෙනවා ඒවා රළු විදිහට මතුනොත් හැබැයි තීන මිද්දේ මතුවෙනකොට භාවනා කරද්දී අපිට ඒක පාලනය කරගන්න පහසු නෑ ඒක පාලනය කරගන්නට නම් තීන මිද්දේ කොමක්ද එය මතුවෙන හේතු ප්‍රත්‍ය මොනවද ඒවා වෙනස් කරන්නේ කොහොමද ඒකට මොකද්ද කරන්න ඕන ඒක මානසික වශයෙන් ක්‍රියාවට නංවන්නට පුළුවන් වෙන්නට ඕන. ඉතින් ඒ සම්බන්ධව සොයන්න ඕන, විමසන්න ඕන, උත්සාහ කරන්න ඕන. එහෙම එක එක විදිහට අපේ වෑයම් කරනකොට තමයි අපිට ඒ පිළිබඳව යම් අවබෝධයක් ඇති වෙන්නේ. එතකොට සියලු කෙලෙසුන් නසන්නට විතරක් නෙමෙයි චතුරාර්ය සත්‍ය තියෙන්නේ. ඒ සියලු කෙලෙස් ප්‍රහාණය කරන තෙක් අපේ ජීවිතයේ ඕනෑම ගැටලුවක් ඕනෑම ධර්මතාවයක් වෙනස් කරගන්න ඕනම සංස්කාර ධර්මයක් නිරුද්ධ කරන්නට අපිට ඒ ක්‍රමය පාවිච්චි කරන්නට පුළුවන් හරියට පුහුණු කරගත්තා. ඉතින් ඒ නිසා විදර්ශනා කියලා කියන්නේ ඔන්න ඔය විදිහේ වැඩපිළිවෙලක්. හේතුඵල වශයෙන්, ත්‍රිලක්ෂණ වශයෙන්, අනන්‍ය ලක්ෂණ වශයෙන්, චතුරාර්ය සත්‍ය වශයෙන් ඊළඟට ත්‍රිලක්ෂණ කිව්වහම ඒකේ අනාත්මය එතන ඇතුළත්නේ. අනාත්ම වශයෙන් ගත්තහම ස්කන්ධ ධාතු ආයතන වශයෙන් බෙදා බැලීම එතකොට ඒ විදිහේ වැඩපිළිවෙලකට තමයි අපි සති සම්පජඤ්ඤයෙන් නැඹුරු වෙන්නේ. ඒ නිසා ආනාපාන සතිය සියුම් වෙනකොට, ගතසිත සැහැල්ලු වෙනකොට විදර්ශනා කරන කෙනා එහිම පිහිටා සිටිය යුතුයි කියලා නියමයක් නැහැ. ඉන් ඔබට වඩා ප්‍රකටව දැනෙන අරමුණත් එක්කලා සිහිනුවන මෙහෙවන්නට පුළුවන්. ඒක වරදක් නෙමෙයි. එක බාධාවක් නෙමෙයි. හැබැයි Tamanට හැඟෙනවා නම් මේ ආස්වාස ප්‍රස්වාසයත් එක්කම මම මේ භාවනාව කළ යුතුයි කියලා ඒතනත්තාට අර සියුම් වෙන සියුම් වෙන පමණට සිහිය වඩා තීව්‍ර කරමින් ආස්වාස ප්‍රස්වාසයත් එක්කම ඕනනම් ඒ භාවනාව ඒ විදර්ශනාව ඉදිරියට කරගෙන යන්නට පුළුවන්කම තියෙනවා. ඔය දෙකෙන් කවර පැත්තකට අපි නැඹුරු වුණත් එය වරදක් නෙමෙයි වඩා වැදගත් වෙන්නේ සිහිය නොවන වීරිය පවත්වා ගැනීමයි. ඊළඟට අහලා තියෙනවා ආනාපාන සති භාවනාවේදී නාසයේ හෝ තොලේ හුස්ම රැල්ල වදින ආකාරය බලා සිටිනවට වඩා උදරයේ උස් පහත් වීම මෙනෙහි කිරීමේදී සමාධිය ඉක්මනට වැඩෙන බව මට සිතෙනවා. ස්වාමින් වහන්සේ වැරදිද කරුණාවෙන් පැහැදිලි කරලා දෙන්න. දැන් සමහර කෙනෙකුට ආනාපාන සතිය ඒ කියන්නේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය නාසය මුල් කොටගෙන දකින්නට උත්සාහ කිරීම එච්චර සමහරුන්ට පහසු නෑ. මොකද ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියේදී නාසයෙන් ඒක බොහොම සියුම්ව තමයි ස්පර්ශය දැනෙන්නේ. ඒ සියොම්ම ස්පර්ශය සමහරුන්ට එකවරම හඳුනා ගන්නට බෑ. නමුත් උදරයේ පිම්බීම හැකිලිම බොහොම ප්‍රකටව දැනෙනවා. ඉතින් ඒ නිසා උදරයේ පිම්බීම හැකිලිමෙන් ආරම්භ කරගෙන මේ විදර්ශනා භාවනාව කරන ක්‍රමයකොත් විශේෂයෙන් බුරුම ස්වාමින් වහන්සේලා ගෙන් ඉගෙනගෙන ලංකාවේ ස්වාමින් වහන්සේලා ගිහි භවතුන් පුහුණු කරනවා. දැන් කඳුබඩ භාවනා ස්ථානයේ හිමත් ඒ විදිහට ප්‍රගුණ කරනවා. එතකොට ඒක වරදක් නෙමෙයි. හැබැයි සමහරු කල්පනා කරනවා එහෙම එකක් ත්‍රිපිටක පොත්වල නැහැ. පිම්බීම හැකිලිම කියලා උදරය මුල් කරගෙන කරන භාවනාව ත්‍රිපිටක පොත්වල නැහැනේ. ඒක එතකොට භාවනාවට පරිබාහිර දෙයක් නේද? අපි තේරුම් ගන්නට ඕන සමත භාවනා හැටියට අපිට කර්මස්ථාන 40ක් තියෙනවා. ඒ 40 තමයි අපි කාටත් පුහුණු කරන්නට වෙන්නේ. ඒන් පිටස්තර වූ කර්මස්ථාන අපට හදන්න පුළුවන් කමක් නැහැ. ඒ හදන්න පුළුවන් ප්‍රමාණය තමයි බුදුරජාණන් වහන්සේ හදලා දේශනා කරලා තියෙන්නේ. පැහැදිලි කරලා තියෙන්නේ. හැබැයි විදර්ශනාව කියන එක එහෙම එකක් නෙමෙයි. විදර්ශනාව කියන එකේදී අපට ඕනම අරමුණක් ඕනම සිද්ධියක් ඕනම අවස්ථාවක් ඕනම සංස්කාර ධර්මයක් අපට විදර්ශනාව සඳහා කමඨහනක් හැටියට එහෙම නැත්නම් මූලික ආරම්මණයක් හැටියට යොදා ගන්නට පුළුවන්. ඒ විදර්ශනාවේදී අපට යම් යම් ක්‍රමෝපායන් අලුතෙන් ඕනනම් වෙනස් ක්‍රමවලින් පුහුණු කරන්න පුළුවන්. හැබැයි ඒකේ පදනම වෙන්න ඕන අපි මොකක්ද එකෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකක්ද අපේක්ෂා කරන්නේ කුමක් සඳහාද ඒක කරන්නේ කියන එක අපි හරියට තේරුම් අරගෙන පුහුණු කරන්න උදාහරණයක් හැටියට ගත්තොත් දැන් එක ස්වාමීන් වහන්සේ නමක් උන්වහන්සේට සක්මන් කළාට සිහිය පිහිටන්නේ නිකාම් මනස විකාර රූපී අරමුණුත් එක්කලා එහෙම යනවා. ඊට පස්සේ උන්වහන්සේ ඒ භාවනාචාර්යවරයාගෙන් අහලා තියෙනවා දැන් මේකට මොකද්ද කරන්නේ? එතකොට උන්වහන්සේ උපදේශයක් දීලා තියෙනවා ආයෙනම් පස්සෙන් පස්සට සක්මන් කරගෙන යන්න. ඉතින් ඒක ටිකක් අනතුරුදායක වැඩක්. හැබැයි අනතුරුත් එහෙම එකක් දහම් පොතපතවල නැහැ. හැබැයි උන්වහන්සේ කියනවා ඒ ක්‍රමේ කරන්න පටන් ගත්තාට පස්සේ හොඳට සිහිය පිහිටන්න පටන් ගත්තා. ඒ කොයි වෙලේ පැකිලිලා ඇදගෙන වැටෙනවද දන්නේ ඒ නිසා ඇදගෙන වැටෙන්නේ නැති වෙන්න නම් පස්සෙන් පස්සට අඩිය තියෙනකොට ඊටාම කල්පනාවෙන් බොහොම පරිස්සමෙන් ඉන්න වෙනවා. ඉතින් එහෙම එකක් භාවනාවක් ඇටියට කමටහනක් ඇටියට කොතනකවත් නැහැ. හැබැයි ඕනනම් එහෙම කරලා බැලීම වරදක් නෙමෙයි අනතුරක් නොවි. එතකොට අපි තේරුම් ගන්න ඕන මම ඒක මොකටද කරන්නේ? ඊට පස්සේ අපි ඒක භාවනා ක්‍රමයක් හැටියට ආ මේක තමයි වඩා හොඳ බුදුහාමුදුරෝ දේශනා කරපු ක්‍රමයටත් වඩා කියලා ඒක මතු කරන්න යනවා නම් ඒක සුදුසු නැහැ. ඒක එක් එක්කෙනාට ආවේනිකයි. ඒ වගේ අර ආනාපාන ආස්වාස ප්‍රස්වාසයේ නාසිකාග්‍රයෙන් හඳුනා ගන්නට පහසු නැති අයට වඩා ප්‍රකට ක්‍රමයක් තමයි උදරයේ පිම්බීම හැකිලිම කියන තැනින් ආරම්භ කිරීම. එතකොට උදරයේ පිම්බීම හැකිලිම සිද්ධ වෙන්නේ ඒ කය ඇතුලේ සිද්ධ වෙන වායු පීඩනයත් එක්කලා. වායු පීඩනයත් එක්කලා. ඉතින් ඒ නිසා ඒ වායු ධාරාව හඳුනා ගන්නට අපේ මනස සියුම් වෙන තෙක් කර්මස්ථානයක් හැටියට උදරයේ පිම්බීම හැකිලිම කියන තැන අවධානය පවත්වාගෙන ගත සිත සැහැල්ලු කර ගැනීම කමඨහන් අනුපිළිවෙලක් හැටියට පැහැදිලි කරලා දෙනවා. ඒක පුහුණු කිරීම වරදක් නෙමෙයි. හැබැයි තේරුම් ගන්නට ඕන ඒක කරන්නේ මොකටද? මෙන්න මේ චිත්ත ඒකාග්‍රතාවය සහ මේ විදර්ශනාවට ප්‍රවේශ වීමේ මාර්ගයක් හැටියට කියන බව තේරුම් ගත්තන් පස්සේ අපිට ඒකත් එක්කලා ඉස්සරහට යන්න පුළුවන්. ඊට පස්සේ හැබැයි උදරයේ පිම්බීම හැකිලීමත් එක්කලා සිත පවත්වාගෙන ඊට පස්සේ ගතසිත සැහැල්ලු වුණාට පස්සේ යම්කිසි චිත්ත ඒකාග්‍රතාවයක් ඇති වුණාට පස්සේ ඒ ඇති වෙන සැහැල්ලු බව අර අපි මුලින් සඳහන් කළා වගේ විදර්ශනාව සඳහා යොදා ගන්නට ඕන. එහෙම නැතුව දැන් ගතසිත සැහැල්ලු වුණා කියලා ඒ සැහැල්ලුව භුක්ති විඳීම නෙමෙයි. ආනාපාන සතිය ගත්තා වුණත් උදරයේ පිම්බීම හැකිලිම ගත්තා වුණත් ඒ අවස්ථා දෙකෙන් කොයිකෙදි හරි ගතසිතේ සැහැල්ලු බවක් ඇති වෙනවා ඒ සැහැල්ලු බවින් ඔබට විදර්ශනාව සඳහා සති සම්පජඤ්ඤය අවදි කරගන්නට අපි යොදාගත යුතුයි. ඒ නිසා උදරයේ පිම්බීම හැකිලිම කියන තැන Tamanට වඩා ප්‍රකටන එතනින් ප්‍රවේශයක් ගැනීම ආරම්භ කිරීම වරදක් නෙමෙයි. ඊළඟට අහලා තියෙනවා භාවනා කමඨහනක් යන කුමක්ද? කමඨහන් සුද්ධ කරනවා යන කුමක්ද? මාහට ආස්වාස ආස්වාසය නාස් අගට නොව නාසයේ බිත්තිවලට සීතල ගතියෙන් ඇතැම් අවස්ථාවල දැනුණා ප්‍රස්වාසය කිසිදු ආකාරයකින් ස්පර්ශ වන බවක් නොදැනේ ආශ්වාසය එබැවින් ආස්වාසයේ ලෙසත් ප්‍රස්වාසයේ ප්‍රස්වාසයේ ලෙසත් සිහියෙන් දකිමින් ආනාපානය වැඩිම සුදුසු වේද ස්වාමීන් වහන්සේ. දැන් මේ කියන්නේ ආස්වාසය ප්‍රකටයි ප්‍රස්වාසය තරම් ප්‍රකට නැහැ. ඉතින් ප්‍රකට නැහැ කියන එකේ තේරුම ප්‍රස්වාසය නැහැ කියන එක නෙමෙයිනේ. අපේ සිහිය සියුම් වෙලා නැහැ ඒක හඳුනා ගන්නට. එතකොට දැනට දැනෙන්නේ ආස්වාසය ඒ ආස්වාසය කෙරෙහි හැකිතාක් සිහිය පිහිටුවා ගන්නට උත්සාහ කරන්නට ඕන හැකිතාක් අවධානය පවත්වා ගන්නට වෑයම් කරන්නට එහෙම අවධානය පවත්වා ගන්නකොට ඊළඟට එහි චිත්ත ඒකාග්‍රතාවය ඇති කර ගන්නට උත්සාහ කරනවා. එහෙම උත්සාහ කරනකොට අපිට ප්‍රස්වාසය වඩා සියුම්වට දැනෙන්න පුළුවන්. එහෙම දැනෙන්නේ නැතිනම් දැනෙන ආස්වාසය දිහා බලන්නට ඕන. එහෙම එහෙම බලලා ඒකත් එක්කලා ගැඹුරට යන්න උත්සාහ කරන්න. දැන් අපි විදර්ශනාවේදී අවධානය යොමු කරන්නේ අපට දැනෙන දේටයි. වඩා ප්‍රකටව දැනෙන දේට. ඒ නොදැනෙන දේත් එක්කලා අපි පොරබදන්නට යන්න ඕනේ දැනෙන දේත් එක්කලා පුළුවන් තැනින් හැකි තැනින් ආරම්භ කරලා ඉදිරියට යනකොට අපට අර නොයටහෙන දේ වැටහෙන්නට ගන්නවා. ප්‍රකට වෙන්නට ගන්නවා. එහෙම ප්‍රකට වෙනවා නම් තමයි අපි ඒ ගැන අවධානය අපිට යොමු කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් යමක් අපට අත්‍යවශ්‍ය නම් ඒක ප්‍රකට වෙන්නේ නැත්තේ මොකක් නිසාද කියලා සොයන එක හොඳයි. දැන් ප්‍රස්වාසය දැනුණත් නැතත් ප්‍රස්වාසය කෙරෙනවනේ. හුස්ම ඇතුළට ගත්තොත් හුස්ම පිටවීම කියන එක කොහොමත් කෙරෙනවා. ඒ නිසා ඒක Tamanට දැනෙන්නේ නැහැ. ඇයිද දැනෙන්නේ නැත්තේ කියලා හොයන්න ඕන නම් ඒ ගැන අවධානය යොමු කිරීම වරදක් නෙමෙයි. ඇයිද මට මේක දැනෙන්නේ නැත්තේ? මොන හේතුවක් නිසා? ඒ සඳහා අවධානය යොදන්නට ඕන. ඒ සඳහා විමසිලිමත් බව යොදන්නට ඕන. එතකොට ඒ කියන සතිය සහ සම්පජඤ්ඤය වඩා තීව්‍ර වෙනවා නම් අපිට ඒක නොදැනෙන්නේ කුමක් නිසාද කියන එක ටික ටික ප්‍රකට වෙන්නට පටන් ගන්නවා. තේරෙනවද මේ කියන දේ? ඒ කියන්නේ සිහිය පිහිටන් නැත්තම් ඒ සිහිය පිහිටන් නැත්තේ ඇයිද කියලා සොයන්නට ඕන. සිත ඒකාග්‍ර වෙන්නේ නැත්නම් ඒකාග්‍ර වෙන්නේ නැත්තේ ඇයිද කියලා හොයන්න ඕන. එතකොට සිහිය මතු වෙනවා නම් ඒකාග්‍රතාවය මතු වෙනවා නම් ඒක මතු වෙන්නේ කවර හේතු ප්‍රත්‍යයෙන්ද කියලා හොයන්නට ඕන. එහෙම හෙව්වොත් තමයි අපිට ඒක වැඩි දියුණු කරගන්න පුළුවන්. අර එහෙම වෙන්නේ නැත්තේ කුමක් නිසාද කියලා සෙව්වොත් තමයි අපට බාධක ධර්ම හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ. ඒ නිසා විදර්ශනා භාවනාවේදී සාර්ථක බවත් අපට කමඨහනක් හැටියට පාවිච්චි කරන්න පුළුවන්. අසාර්ථක බවත් අපට කමඨහනක් හැටියට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේකේ අහලා තියෙන අනිත් ප්‍රශ්නේ තමයි කමඨහනක් කියලා කියන්නේ මොකක්ද? කර්මස්ථාන කියන එක. කර්මස්ථාන කර්ම කියන්නේ ක්‍රියාවනේ. ඒ ක්‍රියාව කරන්න යෝග්‍ය අරමුණක්, යෝග්‍ය ස්ථානයක් සහ ඒක කල යුතු යම්කිසි වැඩපිළිවෙලක් පෙන්වා දීම තමයි කර්මස්ථාන කියලා කියන්නේ. හැබැයි ප්‍රධාන වශයෙන්ම ඒ ක්‍රියාව එහෙම නැත්නම් භාවනාව නැමැති ක්‍රියාව සති සම්පජඤ්ඤය අවදි කර ගැනීම නැමැති ක්‍රියාව කරන්න මූලික අරමුණ තමයි ගුරුවරයා විසින් පෙන්වා දෙන්නේ. ඉන් එහාට මේක කල යුතු ක්‍රමය වැඩිපුර විස්තර කරන්න ගියොත් එහෙම ශිෂ්‍යයා මොකද වෙන්නේ? එහෙම නැත්නම් යෝගාවචරයා අර කිව්ව දේවල් ඔළුවේ තියාගෙන ඒකම කරන්න උත්සාහ කරනවා. ඒ නිසා කර්මස්ථානය කියලා බුදුරජාණන් වහන්සේ පවා බොහෝ අවස්ථාවල මතු කරලා දීලා තියෙන්නේ. දැන් චුල්ලපන්තක හාමුදුරන්ට මොකද්ද දෙන්නේ? රෙදි කඩක් දෙනවා රජෝහරණං රජෝහරණං කියලා ඒ ගැන හිතමින් මේක අතුල්ලන්න. අතේ පිරිමදින්න. එතකොට ඊට එහා මොකද්ද කරන්න ඕන කියන එක බුදුහාමුදුරුව පැහැදිලි කරන්නේ නෑ. ඒක තමන්ගේ සාංශාරික හුරුවත් එක්කලා තමන් මේ මොහොතේ මතු කරගන්නා සති සම්පජඤ්ඤයත් එක්කලා තමයි තමන්ට දැනෙන්න ගන්නේ එතනින් එහාට කුමක්ද කළ යුත්තේ කුමක්ද වෙන්නේ කියන්නේ. හැබැයි සමත භාවනාවේදී ඒක ඊට වඩා වෙනස්. සමත භාවනාවේදී මෙන්න මෙසේ මෙසේ කළ යුතුයි කියලා යම්කිසි පැහැදිලිව ක්‍රමයක් පෙන්නනවා. එයිද එතන තියෙන්නේ සමත භාවනාවට කියනවා චිත්ත භාවනා කියලා. විදර්ශනා භාවනාවට කියනවා පඤ්ඤා භාවනා කියලා. අර චිත්ත භාවනා කියන්නේ ඒ ඒ තැනට යෝග්‍ය විදිහට සිත සකස් කරමින් සකස් කරමින් තමයි ඒ භාවනා ක්‍රමය තුල ඉදිරියට යන්නේ. එතන යථාර්ථය දැකීමක් නෙමෙයි ක්ලේශයන්ගෙන් සිත නිදහස් කරලා ඒකාග්‍රතාවය වඩා තීව්‍ර වෙන විදිහට සිත සංස්කරණය කිරීමේ වැඩපිළිවෙලක් තමයි සමතේදී සිද්ධ කරන්නේ. ඒ නිසා ඒ සිත පුහුණු කිරීම වශයෙන් කරන වැඩපිළිවෙල හඳුන්වනවා චිත්ත භාවනා. විදර්ශනාව හඳුන්වනවා පඤ්ඤා භාවනා. විදර්ශනාවේදී අපි එක එක විදිහට සිත සකස් කිරීමක් නෙමෙයි කරන්නේ. තියෙන ස්වභාවය සිහියෙන් නුවණින් අවබෝධ කර ගැනීම. එතකොට තියෙන්නේ වැරදි තත්වයක් නම් ඒ වැරදි තත්වය සිහිනුවණින් තේරුම් ගන්නට ඕනේ. අවබෝධ කරගන්නට වෑයම් කරනවා. එතකොට තමයි වරදින්නේ මෙහෙමයි කියන ප්‍රඥාව අපට උපදින්නේ. යමක් නිවැරදි වෙනවා නම් හරියනවා නම් ඒ අවස්ථාවේදී ඒ නිවැරදි බව අපි හඳුනාගෙන එහි හේතුප්‍රත්‍ය ගති ලක්ෂණ හඳුනා ගන්නවා. එතකොට තමයි නිවැරදි ධර්මය මතු කරන්නට අපි පුහුණු වෙන්නේ. දැන් මේක අපට ධම්මානුපස්සනාවේදී ඔය විදිහටම බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවානේ මොනවද? නීවරණ ධර්මයක් මතු වෙනවා නම් අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති. තමන්ගේ මනසේ කාමච්ඡන්දයක් තියෙනවා නම් මගේ මනසේ කාමච්ඡන්දයක් තියෙනවා. ඒක නුවණින් දැනගන්න. සිහියෙන් නුවණින්. ඊට පස්සේ ඒ කාමච්ඡන්දය ඇතිවීමේ හේතු ප්‍රත්‍ය සොයන්න. ඊට පස්සේ ඒක දුරු කරන්නට කල යුතු දේ සොයන්න. ඊට පස්සේ හේතු ප්‍රත්‍ය අහෝසි කරනකොට ඒ කාමච්ඡන්දේ දුරු වෙනවා. දුරු වුණාට පස්සේ අසන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං නස්ති මේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති. තමන්ගේ සිතේ කාමච්ඡන්දේ නිරුද්ධ වුණාම දැන් කාමච්ඡන්දේ නැහැ කියන බව දැනගන්න. ඊට පස්සේ කාමච්ඡන්දේ ඇති උනේ කොහොමද? නිරුද්ධ උනේ කොහොමද කියන දෙක අධ්‍යයනය කළාම නැවත නොහට ගන්නා තැනට පමුණුවන්නට එහෙම නැත්නම් නැවත කාමච්ඡන්දේ මතු නොවි මනසේ සැහැල්ලු බව, සංසුන් බව, පිරිසිදු බව හඳා පවත්වා ගන්නට අපට පුළුවන් වෙනවා. එතකොට ඊළඟට අනිත් පැත්තෙන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා බොජ්ජංග ධර්මයක් ඇති වෙනකොට සති සම්බොජ්ජංගය මතු වෙනකොට තමන්ගේ සිතේ සති සම්බොජ්ජංගයේ පවතින බව දැනගන්න. එතකොට මෙතෙක් නොතිබුණු සති සම්බොජ්ජංගය උපන්නා කියලා දැනගන්න. ඒක ඉපදුනේ කවර හේතු ප්‍රත්‍යයන්ගෙන්ද කියලා දැනගන්න. දැනගෙන ඒ සති සම්බොජ්ජංගය වැඩි දියුණු කිරීම සඳහා ක්‍රියාත්මක වෙනවා. එතකොට පවතින්නේ දුර්වලකමක් නම් ඒ දුර්වලකම කමටහනක් කොටගෙන විදර්ශනාව වඩනවා පවතින්නේ යහගුණයක් නම් ඒ යහගුණය කමටහනක් කොටගෙන විදර්ශනාව ප්‍රගුණ කරන්නට පුළුවන් සමතේදී ඊට වඩා වෙනස් සමතේදී අපි උත්සාහ කරන්නේ දුර්වලකම යට කරලා අර ගුණය මතු කරගෙන එය පවත්වාගෙන යන්න විදර්ශනාවේදී හැම නෙවෙයි දුබලකම ඇති වෙන්නේ කොහොමද කියලා වටහා ගැනීමත් අපට වැදගත් වෙනවා ගුණය මතුවෙන්නේ කොහොමද කියලා වටහා ගැනීමත් අපට වැදගත් වෙනවා ඒ දෙක තුලින්ම තමයි ප්‍රඥාව નિවරදිව ජනිත ඒ නිසා කමඨහනක් කියලා කියන තැනදී භාවනාව સિદ્ધ කරන්නට ඒ කියන්නේ සති සම්පජඤ්ඤයේ පිහිටුවාගෙන ඒ අදාළ විදර්ශනාව කරන්නට යෝග්‍ය ස්ථානය යෝග්‍ය අරමුණ කියන එකයි. එතකොට කමඨහන් සුද්ධ කරනවා කියලා ඉතින් යමක් කරන්න වෙන්නේ ඒ යෝගාවචරයා යම් යම් කරුණු පටලවාගෙන තියනවා නම් පසුපස යා නොයා යුතු කරුණු වල එල්බගෙන යනවා නම් අන්න ඒවා පැහැදිලි කරලා දෙනවා. ඒ කියන්නේ අපි හිතමු උදාහරණයක් හැටියට දැන් විදර්ශනාව කරගෙන යනකොට අර විදිහේ යම්කිසි ආලෝකයක් මතුවෙනවා. ආලෝකයක් මතු වුනහම අපිට ඒකත් එක්ක සතුටක් ඇති වෙනවා. දැන් ආලෝකයේ ඇති උනේ යම්කිසි මානසික සංහිඳියාවක් නිසා තමයි. සංහිඳියාවක් නිසා ඒ ආලෝකයේ මතු වුණාට ඒක තුල අපට සතුටක් සහ කුතුහලයක් ඇති වෙන්නට පුළුවන් ඒකෙන් අපි නොදනුවත්වම අර ආලෝක සංඥාව උපාදාන කරගෙන ඊට පස්සේ ඒ පස්සෙන් යනවා. ඊළඟට ඊළඟ භාවනා කරන්නට සූදානම් වෙනකොටම මතක් වෙන්නේ දැන් අදත් ආලෝකය පෙනෙයිද දන්නේ නැහැ. අදත් ආලෝකය පෙනුනොත් හොඳයි. අදත් එතනට මනස ගියොත් හොඳයි. ඒ සැහැල්ලුව මතු වුනොත් හොඳයි. දැන් මේ යථාර්ථය දකින්න නෙමෙයි අර මතුවෙච්ච යම්කිසි කාරණයක් උපාදාන කරගෙන දැන් ඒක පස්සෙන් යනවා. එතකොට මේ බඳු තැන්වලදී යෝගාවචරයට පැහැදිලි කරලා දෙන්නට ඕනේ ගුරුවරයෙක් ඇසුරු කරනවා නම් ඒ ගුරුවරයාගේ වගකීමක් වෙන්නේ මෙතන මේ මේ ආලෝකයේ පසුපස ඒ උපාදාන කරගෙන යාම මේ විදර්ශනාවට උපක්ලේශයක් ඒක බාධකයක් කියන බව ගුරුවරයා එතනදී පැහැදිලි කරලා දෙනවා. ඉතින් ඒවා අපි කියවලා පොතපත කියවලා බණ අහලා දැනුවත් වෙලා තියෙනවා නම් තම තමන්ටම යම් ප්‍රමාණයකට වටහා ගන්න පුළුවන්. තමන්ට වටහා ගන්නට තනිව වටහා ගන්නට නොහැකි අවස්ථාවල තමයි ගුරුවරයාගෙන් විමසා ගත යුත්තේ. නමුත් අපි මතක තියාගන්න ඕන විදර්ශනා භාවනාව හැමතිස්සෙම ගුරුවරයා මත යැපෙන එකක් නෙමෙයි. සමත භාවනාවේදී අපට ගුරුවරයාගේ මාර්ගෝපදේශ හැම විටම අවශ්‍ය වෙනවා. එතන අර සංස්කරණය කරමින් යන වැඩපිළිවෙලක් නිසා. ඒක වෙනස් වුණොත් වරද්ද ගත්තොත් විවිධ ගැටලු මතුවෙන්නට පුළුවන් නිසා. විදර්ශනාවේදී වැරදුනා කියන එක ප්‍රශ්නයක් නෙමෙයි, වැරදුණු බව අවබෝධ කර ගැනීමයි වැදගත් වැරදීම ප්‍රශ්නයක් නෙමෙයි. කොච්චර වැරදුනත් ප්‍රශ්නයක් නෑ. වැරදුණු බව වටහා ගන්නට සැලකිලිමත් වෙන්න. ඒක තනියෙන් වටහා ගන්න බැරි නම්, ඒ බඳු තැනකදී තමයි අපට ගුරු ඇසුර අවශ්‍ය වෙන්නේ. ඒ නිසා විදර්ශනාවේදී යම් වරදක් සිද්ධ වුණොත් එයත් හේතු ප්‍රත්‍ය වශයෙන් විමසලා බලලා ප්‍රඥාව අවදි කරගන්නට එය කමඨහනක් හැටියට අපට යොදා ගන්නට පුළුවන් භාවනාවේම එක කොටසක් හැටියට එය අපට පාවිච්චි කරන්න පුළුවන් ඊළඟට අහලා තියෙනවා ගෞරවනීය ස්වාමින්වහන්ස ආනාපාන සති භාවනාවේදී නාසිකාග්‍රය වෙත සිහිය පවත්වා හුස්ම දෙස බලා සිටින විට කෙමෙන් කෙමෙන් අඩු වී ගොස් නැතිවනවාසේ දැනෙනවා. එය සමනය වීමයි සිතමි. හුස්ම දෙස දිග කොට ලෙස සහ සම්පූර්ණයෙන් බැලීම. එනම් විදර්ශනාව ආරම්භ කළ යුත්තේ ඉන් පසුවදයි පැහැදිලි කරලා දෙන්න. ඇත්තටම විදර්ශනාව ආරම්භ කරන්නට අපට සිහිය සහ නුවණ අවදි කරගන්නට ඕන. එතකොට සිහි නුවණ එහෙම නැත්නම් සති සම්පජඤ්ඤය අවදි කර ගැනීම සඳහා උපාය මාර්ගයක් හැටියට අපි ආස්වාස ප්‍රස්වාසයට අවධානය යොමු කරලා අර හුස්ම ටික සංසිඳනකොට අපි විදර්ශනා කළ යුතුයි කියලා එහෙම එකක් නෙමෙයි මුල ඉඳලම විදර්ශනාව තමයි කරන්නේ. දැන් සෝ සතෝ අස්ස සති සතෝ පස්ස සති කියන තැන ඉඳලම විදර්ශනාව තමයි පටන් ගන්න. ඒ කියන්නේ සිහියෙන් ආස්වාස කරනවා සිහියෙන් ප්‍රස්වාස කරනවා. එතන ඉඳන්ම විදර්ශනාව පටන් ගන්න. එහෙම නැතුව හුස්ම රැල්ල සංසිඳුණට පස්සේ විදර්ශනාව ආරම්භ කරනවා කියන එකක් නෙමෙයි. හුස්ම රැල්ල සංසිඳන මට්ටම වෙනකොට අපේ ඒකාග්‍රතාවයේ සැහැල්ලු බව වැඩිලා නම් අපිට එතනින් එහාට වඩා හොඳින් විදර්ශනාව කරන්න පුළුවන්. හැබැයි සමහර කෙනෙකුට එතනින් එහාට විදර්ශනාව නොවැඩෙන්නත් පුළුවන්. ඒ මොකද? විදර්ශනා කරන්න අරමුණ පැහැදිලි නැහැ සැහැල්ලු බව. ඊට පස්සේ සැහැල්ලු බව උපාදාන කරගෙන ඒකේ එල්බගෙන ඔහේ ඉන්නවා. එහෙම අය තමයි කියන්නේ ස්වාමීන් වහන්සේ ටික වෙලාවකින්ම සිත සමාධිගත වුණා ඊට පස්සේ කොච්චර වෙලා ගියාද දන්නේ නැහැ නිින්ද ගියෙත් නැහැ මොකක්වත් උනේ නැහැ අරමුණුත් නැහැ, සිතුවිලිත් නැහැ, නිකන් ශුන්‍ය තනක හිස් තනක ඔහි හිටියා. ඒ හිස් තනක හිටියා කියලා කියන්නේ අරමුණු නැතුව නෙමේ, තියෙන අරමුණ ප්‍රකට කරගන්නට සිහිය සියුම් වෙලා නැහැ. එක්තරා තැනක නැවතිලා ඒ නැවතිලා නැවතිච්ච තැන තියෙන සැහැල්ලු බව මනස ඒක මනසට ප්‍රියයි ඊට පස්සේ ඒක භුක්ති විඳින්මින් එහි ඉන්නවා ඉතින් ඒක අපට බාධාවක් විදර්ශනාව කරන්න. ඒ නිසා ආස්වාස ප්‍රස්වාසයේ සියුම් වෙලා ගතසිත සැහැල්ලු වීම සිහිනුවණින් බැලුවොත් විදර්ශනාවට හොඳ පසුබිමක්. හැබැයි සිහිනුවණින් නොබලා අපි හැඟීම් වශයෙන් ඒ தത്വයට ප්‍රිය වුණොත් ඒ தത്വයට ඇලුනොත් ඒක උපාදාන කරගත්තොත් ඒක අපට විදර්ශනාවට ලොකුම අන්තරායක් වෙනවා බාධාවක් වෙනවා ඒක විදර්ශනා උපක්ලේශයක් වෙනවා එතනින් එහාට ඒ නිසා හුස්ම රැල්ල සියුම් වෙලා ඇති වෙන සැහැල්ලු බව විදර්ශනාවට උදව්වක්ද නැතිද කියන එක තීරණය වෙන්නේ අපි ඒක ප්‍රයෝජනෙට ගන්න විදිහත් එක්කලයි. ඇත්තටම මේ මොකුත් දැනෙන්නේ නැහැ කියලා අපි කියන්නේ එතන සිහිය පිහිටලා නැහැ හරියට. සිහිය පිහිටලා තියෙනවා නම් ඒ තියෙන දේ දැනෙනවා. දැන් අපේ සිත අරමුණු ගන්නෙ නැති අවස්ථාවක් ඇත්තේ නැහැ. හැම විටම සිත පහළ වෙන්නේ අරමුණු ගනිමින්. එතකොට සිද්ධ වෙන්නේ අරමුණ තේරෙන්නේ නැති එක. අරමුණ සියුම් වෙනකොට ඒක ප්‍රකට නැහැ. ඉතින් ප්‍රකට නැහැ කියන එක අරමුණේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක අපේ සිත පිළිබඳ ප්‍රශ්නයක්. ඊළඟට අහලා තියෙනවා ස්වාමීන් වහන්ස ආස්වාස ප්‍රස්වාස කාය සංඛාරයක්. ඒ කියන්නේ කයක් රූපයක් ලෙසගත් විට පංච උපාදානස්කන්ධයේ ලෙසටද නාම රූප ලෙසටද ධාතු මනසිකාර ලෙසටට ලෙසටදගෙන විදර්ශනාව වැඩි හැකි නේද ආනාපානයේ එලෙස තුන් ආකාරයට විදර්ශනා කරන ආකාරය පැහැදිලි කරලා දෙන්න. ඒ කියන්නේ ආස්වාස ප්‍රස්වාසය කයක් හැටියට රූපයක් හැට කයක් කියලා කියන්නේ ඉතින් මෙතන කයේ කොටසක් නිසා. එතකොට ඒක රූප ධර්මයක්. ආස්වාස් ආස්වාස ප්‍රස්වාස රූපය. එහෙම නැත්නම් වායෝ ධාතුව. එතකොට එහෙම ගත්තහම පංච උපාදානස්කන්ධ ලෙසත් නාම රූප ලෙසත් ධාතු මනසිකාර ලෙසත් විදර්ශනා කරන්නේ කොහොමද කියලා පැහැදිලි කරලා දෙන්න කියලා. එතකොට පංච උපාදානස්කන්ධ ලෙස ගන්න ගන්නකොට දැන් ආස්වාස ප්‍රස්වාස රූපයක් නම් පංචපාදනස්කන්ධේ කවර කොටසටද ඒක ඇතුළත් වෙන්නේ? රූප උපාදානයි. රූප උපාදානයි. එතකොට ආස්වාස ප්‍රස්වාසය අපි උපාදාන කරනකොට එතන තියෙන්නේ රූප උපාදානය. එහෙම නැත්නම් ආස්වාස ප්‍රස්වාසයම උපාදානයට යෝග්‍ය ධර්මයක් නිසා එය රූපෝපාදානයක් හැටියට හඳුනා ගන්නට පුළුවන්. ඊළඟට නාම රූප ධර්ම වශයෙන් ගන්නකොට ආස්වාස ප්‍රස්වාසයේ නාමයක්ද රූපයක් රූපයක් එහෙමනම් නාම රූප වශයෙන් ගන්නකොට ඒක රූපයක් හැටියට හඳුනාගෙන ඒ දිහා බැලිය යුතු වෙනවා. ඒ කියන්නේ නාම රූප වශයෙන් අපි බෙදා බලනකොට මේ රූප කොටාශයයි කියන තැනටයි හඳුනාගත යුත්තේ. ඊළඟට ධාතු මනසිකාර වශයෙන් බලනකොට එතන මොකද්ද තියෙන ධාතුව? වායෝ ධාතුව. වායෝ ධාතුව. ඒතර වායෝ ධාතුව හැටියට හඳුනාගෙන එහි ගති ලක්ෂණ විමසා බැලීම තමයි ධාතු වශයෙන් මෙනෙහි කරනකොට විය යුත්තේ. ඉතින් ඒ නිසා එකම අරමුණ අපට උපාදාන ස්කන්ධ වශයෙන් නාම රූප වශයෙන් ධාතු වශයෙන් බෙදා බලන්නට පුළුවන්. ඒ විවිධ පැතිවලින් බෙදා බලන්නට තමයි බුදුරජාණන් වහන්සේ විවිධ ක්‍රමවලට මේ දේශනාව කරන්නේ. දැන් කායානුපස්සනා සතිපට්ඨානේ ධාතු මනසිකාරය කියලා වෙනම කොටසක් තියෙනවා. අපි ඒක ඉදිරියට කතා කරනවා. ඒතර ධාතු මනසිකාරය කියලා වෙන් කරලා තියෙන්නේ මේ විදිහට ධාතු වශයෙන් විමසලා බලන්න. ඊළඟට ධම්මානුපස්සනාවේ තියෙනවා උපාදානස්කන්ධ එහෙම නැත්නම් ස්කන්ධ වශයෙන් විමසා බලන කොටසක් ධම්මානුපස්සන. එතකොට ඒ පැහැදිලි කරන්නේ මේ ස්කන්ධ වශයෙන් බෙදා බලන්න. ඊළඟට නාම රූප කියලා කියන්නේ තේ ස්කන්ධ තමයි අපි නාම රූප හැටියට දෙකට බෙදලා වෙන් කරලා බලන්නේ. ඉතින් ඒ හැම පැත්තකින්ම අපි බලනකොට තමයි ඒ අරමුණ පිළිබඳව අපට හොඳ වැටහීමක්, පැහැදිලි වැටහීමක් ඇති කරගන්න පුළුවන් වෙන්නේ. මෙහෙමයි හුස්ම රැල්ල ඇති වෙලා නැති වෙන එක රූප ධර්මයක් එය අරමුණු කරන්නා වූ සිත නාම ධර්මයක් එතකොට ඒ හුස්ම රැල්ල දැන් ඇති වුණා දැන් නැති වුණා දැන් සියුම් වුණා දැන් දීර්ඝ වුණා දැන් කෙටි වුණා කියලා හඳුනාගන්නේ සිත විසින් ඒ නාමයයි ඒ සිතට අරමුණු වෙන වායෝ ධාතුව රූපයයි ඒ විදිහට තමයි එතන නාම රූප දෙක වෙන් කරගන්න ඕන ඊළඟට අහලා තියෙනවා ආනාපාන සති භාවනාවේ කායානුපස්සනා කොටසේ ආස්වාස ප්‍රස්වාසය ක්‍රියාවලියේ මුල මැද අග කෙරෙහි අවධානය යොමු කරන්නේ කෙසේද යන්න තව ටිකක් පැහැදිලි කරලා දෙන්න. කොහොමද මුල මැද අග කියලා මෙනෙහි කරන්නේ? එතෙන් මුලැමැදාග කියලා මෙනෙහි කරන්න අපට ලොකු කාලයක් නැහනේ. ආස්වාස ප්‍රස්වාස ආස්වාසය කියලා කියන්නේ බොහොම බොහොම තාම සුළු කාල පරිච්ඡේදයකදී හුස්ම ඉහළට ඇදගෙන ඉවරයි. එතකොට ඒ හුස්ම ඇදගන්නා සුළු කාල පරිච්ඡේදය මේ ආරම්භයයි මේ මැදයි මේ අවසානයයි කියලා වචන වශයෙන් වාක්‍ය වශයෙන් හිතන්න ගියොත් එහෙම හුස්ම ගන්න වෙන්නේ නැහැ. එහෙම වුණොත් එහෙම හුස්මයි වචනයි පැටලෙන්න ගන්න. ඒ නිසා වචන වශයෙන් සිහි කිරීම නෙමෙයි. එතනදී අවශ්‍ය වෙන්නේ අර අපි මීට පෙරත් පැහැදිලි කළානේ අපි මෙතනදි කරන්නේ හුස්ම රැල්ල දිහා ඇස් දෙකෙන් බලා ඉන්නවා වගේ බලා ඉන්නයි උත්සාහ කරන්නේ. දෑසින් යමක් දිහා බලා ඉන්නවා වගේ අපි හුස්ම රැල්ල දිහා බලාගෙන ඉන්න උත්සාහ කරන්නේ. ඒතර අපි S දෙකෙන් බලාගෙන ඉන්නකොට අපිට පේනවනේ එතන යම් ක්‍රියාවක් සිද්ධ වෙනවනම් අපි හිතමු දැන් ඔරලෝසුවේ අර බට්ට හෙලවෙන දිහා බලාගෙන ඉන්නකොට ඔන්න දකුණු පැත්තට පැද්දෙනවා. පැද්දිලා එක තැනකින් නැවතිලා ආපහු වම් පැත්තට පැද්දෙනවා. ආපහු එතන එක තැනකින් නැවතිලා ආපහු දකුණු පැත්තට පැද්දෙනවා. දැන් අර දකුණු පැත්තට පැද්දිලා ගිහිල්ලා නැවතිච්ච තැන තමයි වම් පැත්තට තල්ලු වෙන්නට ආරම්භ වෙන්නේ. ඊට පස්සේ වම් පැත්තේ ගිහිල්ලා නවතින තැන තමයි එතන නිමාව. එතකොට දකුණු පැත්තෙන් වම් පැත්තට තල්ලු වීම ආරම්භ වෙන තැන ආරම්භයයි අර නිමාවටපත් වෙන තැන නිමාවයි ඒ අතරතුර කොටස තමයි මැද. එතකොට අපිට මැද හඳුනා ගන්න වෙන්නේ මුල සහ අග සනිටුහන් කරගන්න. ඒ නිසා තමයි හුඟක් වෙලාවට මුල මැද අග කතාවක් නැතුව උපාද වය කියන දෙක පැහැදිලිව මතු කරගන්න. එතකොට මේ සතිපට්ඨාන භාවනාවේදීත් බුදුරජාණන් වහන්සේ කායානුපස්සනා වේදනානුපස්සනා හැම එකම අවසානයේට දක්වනවා සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. එතකොට මේ කයෙහි ඒ කයෙහි අපි බලන්නේ ආස්වාස ප්‍රස්වාසය නම් ඒ ආස්වාස ප්‍රස්වාසය පිළිබඳ සමුදය වය දකිනවා. ඒ කියන්නේ හට ගැනීම නිරුද්ධ වීම. හට ගැනීමයි නිරුද්ධ වීමයි යම් තැනක පෙනෙනවා නම් ඒ අතර කොටස තමයි අපි මැද හැටියට හඳුනාගන්නේ. ඉතින් ඒ නිසා මේක වචන වශයෙන් වාක්‍ය වශයෙන් මෙනෙහි කරන්න නෙමෙයි ඒ ක්‍රියාවලිය හරියට දැසින් දකින්නාසේ දැක ගන්න උත්සාහ කරනකොට අපට ආරම්භය අවසානය පැහැදිලිව පේනෙන්න ගන්නවා ඒ අතරතුර සක්‍රිය වෙන ආකාරය පේනෙන්නට ගන්නවා එහෙමයි අපි ඒක මුලැමැදාග වශයෙන් අවබෝධ කරගත යුත්තේ ඊළඟට අහලා තියෙනවා ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාව වැඩිම සඳහා පරයන්කෙන් වාඩි උනේමි. එන යන සුසුම් රැල්ල කෙරෙහි සිත පිහිටුවා ගැනීමට ඒ දෙස බලමින් මෙනෙහි කෙරෙමි. වරක සිත පිහිටන බවත් නැවත ඒ සිත අරමුණෙහි පිහිටුවා ගැනීමක් කෙරුණත් නැවත සිත අරමුණ කෙරෙහි සිත පිහිටුවීම තුලදී සිත වෙනත් අරමුණු වලට යන බව මනාව වැටහුණේ. ආනාපාන සති නිමිත්ත කෙරෙහි සිත පිහිටුවා ටික වේලාවකට පසු ආලෝක ධාරාවක් මතුවී නැති වී යන අයුරු ප්‍රකට විය. කයට දැනුණු සුළු සුළු අපහසුතාව අඩු වී හුස්ම රැල්ල කෙරෙහි සිත පිහිටුවීමට හැකි විය. හුස්ම රැල්ල මුලදී දැනුණද පසුව නොදැනී යන බව ප්‍රකට විය. තවදුරටත් හුස්ම රැල්ල දෙස බලමින් සිටින විට කයේ චංචල බව සහ කයේ අபிසංස් කයේ අபிසංස්කාරයේ ඉන්ද්‍රියන් වල ක්‍රියාකාරී වීම දැනෙන්නට විය. මේ අයුරින් ආනාපාන සතිය වැඩිීමේදී සිදු වූ දේ ගැන විමසන අතර ඉතා කරුණාවෙන් මේක ගුණ දොස් පැහැදිලි කරලා දෙන්නේ. ඔව් දැන් මෙතන කරුණු ගොඩාක් කියලා තියෙනවා. දැන් අපේ ආනාපාන සතිය පුහුණු කරනකොට පමණක් නෙමෙයි අනිකුත් භාවනාවක් කරනකොට උනත් අපි අත්දකින පොදු කාරණයක් තමයි විටක අරමුණෙහි සිහිය පිහිටනවා විටක පිහිටන්නේ නැහැ. ඉතින් ඒක තමයි මේ නුපුහුණු සිතේ ස්වභාවය. නුපුහුණු සිතක් විටක එහි පිහිටනවා විටක පිහිටන්නේ නැහැ. එතකොට පිහිටන් නැති බව දැනගත්තු සැනින්ම ආපහු අපි සිහිය පිහිටුවා ගන්නට ඕන. ඒ සිහිය පිහිටුවා ගන්න අවස්ථාවේදී අපි විමසලා බලන්න ඕනේ කොතනදද මගේ සිහිය ගිලිහුනේ? ඒ ගිලිහෙන්නට හේතුනේ ආසන්න වශයෙන් මොන වගේ කාරණාවක්? ඒ ටිකත් විමසලා බලන්න ඕනේ. එතකොට තමයි සිත සිහියෙන් තොර වෙනවා නම් අපට දැනගන්න පුළුවන් වෙන්නේ අවබෝධය දියුණු කරගත්තා. ඊළඟට අනිත් කාරණේ තමයි සිහිය පිහිටනවා නම් පිහිටන්නට පුළුවන් වෙන්නේ ඊට අදාළ රටාව ක්‍රමෝපාය අපි හරියට තේරුම් අරගෙන තියෙනවා නම් විතරයි. එහෙම නැත්නම් සිහිය පිහිටනවා කියලා කොච්චර හිතුවා වුණත් සිහිය පිහිටන්නේ ආයෙත් සුළු වේලාවකින් වෙනත් අරමුණක් කරා යනවා. දැන් සමහර වෙලාවට සිහිය පිහිටන් නැති වෙන්නේ කායික තෙහෙට්ටුව වැඩිකම නිසා වෙන්නට පුළුවන්. රෝගී තත්වයක් නිසා වෙන්නට පුළුවන්. ඊළඟට කයට අවශ්‍ය පෝෂණ කොටස් නැතිකම නිසා වෙන්නට පුළුවන්. අධික විදිහට නිදිවැරීම නිසා වෙන්නට පුළුවන්. ඒ බඳු කාරණාත් මුල් අවදියේදී අපිට සිහිය පිහිටන් නැති වෙන්න හේතු වෙන්න පුළුවන්. හැබැයි මේකෙන් අදහස් කරන්නේ එහෙම වෙහස තියෙන වෙලාවට සිහිය පවත්වන්න බෑ කියන එක නෙමෙයි. මුලදි මුලදි අපට ඔය වගේ බාහිර කාරණාත් හේතු වෙන්න පුළුවන් සිහිය ගිලිහෙන්නට. හැබැයි සිහිය අපි දියුණු කරගත්තට පස්සේ කොයිතරම් තෙහෙට්ටු අවස්ථාවක උනත් ඒ සිහිය මතු කරගන්න පුළුවන් රෝගී අවස්ථාවක උනත් සිහිය මතු කරගන්න පුළුවන් කයේ ශක්තිය නැති අවස්ථාවේ උනත් සිහිය මතු කරගන්න පුළුවන් අඩුම තරමින් නින්දෙදි පවා අපට සිහිය පවත්වන්නට පුළුවන් හරියට සිහිය පුහුණු කළොත්. නිදාගත්තාම සිහින පෙනීම පවා අපට වැටහෙනවා හරියට සිහිය පුහුණු කළා. මේ මේ පෙනෙන්නේ සිහිනයක් කියන්නේ. දැන් අපි පියවි ස්වභාවයෙන් මෙහෙම වාඩි වෙලා ඉන්නකොට අපිට මොකක් හරි වෙන දෙයක් මතක් වෙනවා කියලා හිතන්නේ දැන් ඔහම භාවනාවෙන් නෙමෙයි නිකන් ඔහම වාඩි වෙලා ඉන්නකොට නිින්ද නිදාගනත් නැහැ භාවනාවකුත් නැහැ දැන් ඔහම වාඩි වෙලා ඉන්නකොට වෙන මොකක් හරි gedara හරි ඊයේ හරි සිද්ධ වෙච්ච සිද්ධියක් මතක් වෙනවා මතක් වෙනකොට අපිට සමහර වෙලාවට ඉන්නේ කොහෙද කියලා නිනව් නැහැ නිකන් අර සිහි වෙන තේත් එක්ක තමයි අපි ජීවත් වෙන්නේ දැන් මේ භාවනා වැඩසටහන මේ හාමුදුරුවෝ ඉස්සරහයි වාඩි වෙලා කින් එක මොහොතකට මතක නැති වෙනවා. ඒ මොකක් නිසාද? සිහියෙන් තොර නිසා. සිහිය මතුවෙච්ච ගමන් අපට දැනෙනවා මම මේ අද භාවනා වැඩසටහනේ වාඩි වෙලා ඉන්නේ මොහොතකට මගේ මනස මේ වෙනත් අරමුණකටයි ගියේ. එතකොට හරියට සිහිය පවත්වා ගත්තොත් අපට දැනෙන්න ගන්නවා මම මෙතන වාඩි වෙලා ඉඳද්දී මට වෙන වෙන දේවල් මතක් වෙනවා කියලා. අන්න ඒ වගේම අපිට හරියට සිහිය පුහුණු කරගත්තොත් නිින්දදී අපිට දැනෙන්න ගන්නවා මම මේ ඇඳේ සයනය මත වැතිරිලා ඉන්නෝ මේ මගේ මනසට වෙනත් වෙනත් දේවල් අරමුණු වෙනවා. ඒ අරමුණු වෙන දේවල් තමයි සිහින පේනවා කියන්නේ. ඒක වෙනම කාර්යයක්. මම මේ ඇඳේ වැතිරිලා විවේක ගන්නවා නිදාගෙන ඉන්නවා කියන මේ දෙක පැහැදිලිව අපිට දැනෙන්නට ගන්නවා හරියට සිහිය පිහිටව ගන්නට පුළුවන්. ඒ නිසා සිහිය දියුණු කරගත්තට පස්සේ තෙහෙට්ටු භවය, රෝගී භවය, නිന്ദය කියන වෙනසක් නැතුව ඕනම මොහොතක පවත්වන්න පුළුවන්. හැබැයි හරියට සිහිය පුහුණු කරගෙන නැතිනම් අපට අර කාරණා හමුවේදී අපේ සිහිය දුර්වල වෙන්න පුළුවන්. ඒ නිසා මොකක් නිසාද මේ தත්ත්වය ඇති වෙන්නේ කියලා විමසා බැලීම අත්‍යවශ්‍යයි. ඊළඟට තව ප්‍රශ්නයක් අහලා තියෙනවා. රාත්‍රී නිින්දට පෙර 9යි කාලේ සිට 10යි කාල වනතුරු ආනාපාන සතිය වඩනවා. අවුරුදු 5ක පමණ කාලයක සිට මුල් කාලයේදී සිත බාහිර අරමුණු වලට ගියද භාවනා කරන විට හුස්ම ඉහළ පහළ යාම දීර්ඝ කෙටි බව මනාව වැටහුණි. මට තිබූ ප්‍රශ්නය උනේ සිත පිටත ගිය බව වැටහුණත් බොහෝ වේලාවකට වැටහුනේ බොහෝ වේලාවකට පසුවයි. නමුත් දැන් වහාම සිත සංසුන් භාවයටපත් වෙනවා. නමුත් හුස්ම ඇතුළු වන බව හා පිටවන බව යන්තම් දැනුණද දිග කෙටි බව හෝ වෙන යම් සංඥාවක් නොදැනේ. සිත පිටත ගිය බවක්ද වැටහි නොමැත. නිින්ද ගිය බවක්ද නොදැනේ. මගේ සිතේ ඇති වී ඇති මේ తත්වය කුමක්දයි වටහා දෙන මෙන් ඉල්ලා සිටිමි. භාවනාව දියුණු කරගන්නා ආකාරයද පහදා හුස්ම රළුව පවතිනකොට සහ සිහිය එතරම් හොඳට පිහිටලා නැති අවදියේදී සිත වෙනත් අරමුණු වලට යනවා බොහෝ වේලාවක් ඒ වෙනත් අරමුණුත් එක්කලා පවතිනවා බොහෝ වේලා ගත වුණාට පස්සේ තමයි සිත වෙනත් අරමුණක තියනවා කියන එක දැනෙන්නේ ඒ මොකක්ද ඒකේ තේරුම කියන්නේ සිහිය හරියට පිහිටලා නැහැ ඒ වගේම සිහිය පිහිටලා නැති නිසා ආස්වාස ප්‍රස්වාසයත් බොහොම රළුයි ඒ රළු නිසා ඒ දීර්ඝ වශයෙන් සහ කෙටි වශයෙන් ආස්වාස ප්‍රස්වාසය හොඳට ප්‍රකට වෙනවා. දැන් ටික ටික සිහිය වැඩෙනකොට ඒකාග්‍රතාවය වැඩෙනකොට අර බාහිර අරමුණු වලට අවධානය යොමු වෙන එක අඩුයි සහ යොමු වුණත් වහාම වටහාගෙන අදාළ කර්මස්ථානයට සිත ගෙනෙන්නට පුළුවන්. ඊළඟට කර්මස්ථානයේ හැටියට අරන් තියෙන ආස්වාස ප්‍රස්වාසය දැන් රළු බව අඩු නිසා ඒක ඊටාම සැහැල්ලු තත්ත්වයටපත් වෙලා. ඉතින් දැන් මේ ගැටලුව හැටියට කියන්නේ ආස්වාස ප්‍රස්වාසය දැන් එච්චර ප්‍රකට නැහැ අර රළු විදිහට දීර්ඝ වශයෙන් කෙටි වශයෙන් දැනෙන්නේ නැහැ කියන එක. ඉතින් අපි මුලිනුත් කිව්වා උදේ ධර්මදේශනාවේදී මේ දීගං වා අස්ස සන්තෝ පස්සසන්තෝ කියලා දේශනා කරන්නේ රස්සං වාස්සසන්තෝ පස්සසන්තෝ කියලා දේශනා කරන්නේ අපි හුස්ම කෙටියෙන් ගන්නටත් ඕන දිගට ගන්නටත් ඕන කියන කතාවක් නෙමෙයි. මොකක්ද කියන්නේ? තියෙන ස්වභාවය ගැන අවධානය යොමු කරන්න. හුස්ම දීර්ඝ නම් දීර්ඝ බව වටහා ගන්නවා. කෙටි නම් කෙටි බව වටහා ගන්නවා. කෙටි නම් හුස්ම දික් කරන්න ඕන, දිග නම් කෙටි කරන්නට ඕන. රළු නම් සැහැල්ලු කරන්න ඕන සැහැල්ලු නම් රළු කරන්න ඕන එහෙම එකක් නෙමෙයි. තියෙන තත්ත්වෙන් තියෙන්න ඉඩ ඇරලා ඒ ස්වභාවයයි වටහා ගන්න. ඉතින් මුල් අවස්ථාවේදී අර රළු විදිහට Tamanට දීර්ඝ වශයෙන් කෙටි වශයෙන් දැනුණා. දැන් ඊට වඩා සියුම් වෙලා වඩා සැහැල්ලු තත්ත්වයකටපත් වෙලා නම් පස්සම්භයං කාය සංඛාරං අස්ස සිස්සාමිති පස්ස සිස්සාමිති කියන ස්වභාවයෙන් මේ සැහැල්ලු වූ ආස්වාසය ආස්වාස කරනවා ප්‍රස්වාස කරනවා කියන තැනයි අපි නුවණින් වටහා ගන්න ඕන කරන්නේ. ඉතින් ඒක දැනෙන්නම නැතුව ගියොත් අපිට තවදුරටත් ඒ හුස්ම රැල්ලම සොයනුවෙන් මනස සියුම් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් දැනෙන වෙනත් අරමුණක් එක්කලා විදර්ශනාව ඉදිරියට කරගෙන යන්නටත් පුළුවන්. ඊළඟට වෙනස්ම විදිහේ කාරණයක් කියනවා ස්වාමීන් වහන්සේ මම කලක සිට භාවනා කරන කෙනෙක්. ආනාපාන සති භාවනාව කළ දිනට රෑ නිින්දෙන් කෑ ගසන බව gedara අය පවසනවා. මට පේන හීනද හීනද මතක නැත. කෑ ගසන බව හෝ මතක තිබෙන්නේ කලාතුරකිනි. ස්වාමීනි මේන් බොහෝ අපහසුතාවයකටපත් වේ. මේ සිදුවන්නේ කුමක් නිසාද කළ යුත්තේ කුමක්? එතකොට දැන් මොකද්ද මෙතන සිද්ධ වෙනවා ඇත්තේ? දැන් සමහර කෙනෙක් සමහර කෙනෙකුගේ මතයක් තියෙනවා භාවනා කළාම පිස්සු හැදෙනවා කියලා. එහෙම අහලා තියෙනව නේද? භාවනා කළාම පිස්සු හැදෙනවා. ඒ මොකද්ද කියන්නේ? භාවනා කරලා කවදාවත් පිස්සු හැදෙන්නේ නැහැ. දැන් අපි අර ආනාපාන මේ සතිපට්ඨාන භාවනාව ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආනිසංස ටික පැහැදිලි කරනකොට දැක්කනේ ශෝක පරිද්දවාණං සමතික්කමාය දුක්ඛ දෝමනස්සාණං අත්තංගම ශෝකේ පරිදේවේ දුක් දෝමනස් ඔක්කොම දුරු කරන්නටයි මේ සතිපට්ඨාන භාවනාව උදව් වෙන්නේ. හැබැයි සමහරුන්ගේ අදහසක් තියෙනවා භාවනා කළාම පිස්සු හැදෙනවා සහ භාවනා කරලා එහෙම මනස විකාර වෙච්ච අයත් පෙන්නනවා. මෙන්න මෙයා භාවනා කරන්න ගිහින් තමයි මේ විකාර වුනේ කියලා. මොකද්ද වෙන්නේ? අපේ රේරුකානේ මහානායක හඳුරෝ පැහැදිලි කරනවා. එතනදි වෙන්නේ මොකද්ද? අපි එක් එක්කෙනාගේ චින්තනයේ යම් යම් විකෘතිතා තියෙන්නට පුළුවන්. ඒ විකෘතිතා අපේ උත්පත්තියේ ඉඳලම සමහරට සමාජ අධ්‍යක්ීම් මත කුඩා කාලයේ ඇතිවෙච්ච පීඩණය මත යම්කිසි භීතියක් නිසා, කම්පනයක් නිසා, සාංශාරිකව ඇතිවෙච්ච අධ්‍යක්ීමක් නිසා දැන් ඔය සමහරුන්ට තියෙන එක එක බීතිකා ඒ බීතිකා ඇති වෙන්නට පුළුවන් සසරේ අපි හිතමු සසරේ වතුරට වැටිලා මැරිච්ච කෙනෙක් නම් එයා ජලයට බයයි. ගින්නට අහු වෙලා මැරිච්ච කෙනෙක් නම් ගින්දරට බයයි. වෙඩි කාලා මැරිච්ච කෙනෙක් නම් සද්දය හෙනකොට බයයි. එතකොට ඒවා සාංශාරික අබ්බැහි වෙන්නට පුළුවන්. ඊළඟට මේ ජීවිතෙත් එහෙම නැත්තම් එතනටට ඒ වගේ අත්දැකීම් තියෙන්නට පුළුවන්. එතකොටත් අර විදිහේ බීතිකාවන් මතුවෙන්නට පුළුවන්. අන්න ඒ වගේ අපේ මනසේ අපේ චින්තනයේ යම් යම් වැරදි රටාවන් අපට සමහර වෙලාවට ඇබ්බැහි වෙනවා මව් කුසේ ඉඳද්දී ඇතිවෙච්ච යම් යම් காரணා ඉපදුනාට පස්සේ ඇතිවෙච්ච යම් යම් පීඩනයන් මේ ජීවිතේ ලැබපු අත්දැකීම් සාංශාරික අත්දැකීම් මේ විවිධ කරුණු නිසා අපි සිතන රටාවේ යම් යම් අගතිගාමී ස්වરૂපයන් තියෙන්න පුළුවන් හැබැයි තිබුණා වුණාට මේ දෛනික සමාජයේ වහා වහා අරමුණු වෙනස් වෙන නිසා අර දුර්වලකම දීර්ඝ වශයෙන් මතුවෙන්න ඉඩක් නැහැ. දැන් ඒක අපේ ජීවිතේම අපි අත්දැකලා තියෙනවා පන්සලේ ඉන්නකොට අපි අපේ මනස පවත්වනවට වඩා ගල් වෙනට ගිහිල්ලා භාවනා කරන්න පටන් ගත්තට පස්සේ දැනිච්ච ප්‍රධානම කාරණේ තමයි කෙලස් නැසීම කෙසේ වෙතත් මෙච්චර කෙලස් මගේ ළඟ තිබුණද කියලා හිතාගන්න බැරි ගන්නට මතුවෙන. එතකොට පන්සලේ ඉන්නකොට සමහර දේවල් ගැන අපි හිතන්නේවත් නැති තරම් සරල කාරණා ගල්ලෙනේ ඉන්නකොට කෙලවරක් නැතුව ඒකම ඒකම ඒකම දිගින් දිගට යනවා. පොඩි කෝපයක් මතු වුණා නම් ඒකෙන් මනස ගලව ගන්න බෑ ඒකෙම යනවා. රාගයක් මතු වුණා නම් ඒක නවත්ත ගන්න බෑ ඒකෙම යනවා. ඇයි ඒ? පන්සලේ ඉන්නකොට අරමුණු වැඩි, වගකීම් වැඩි. එතකොට රාගයක්, දේශයක් මතු ඒ අරමුණේ එල්ලිලා අපිට වැඩි වෙලාවක් ඉන්න හම්බ වෙන්නේ ඔන්න කවුරු හරි එනවා කතා කරනවා දුරකථන පණිවිඩයක් එනවා එතකොට එතකොට නිතරම අපි වෙනස් වෙනවා අරමුණු වෙනස් වෙන. අරමුණ වෙනස් වෙනකොට අර දුර්වල මනෝභාවය වැඩි වෙලාවක් නඩත් වෙන්න ඉඩක් නැහැ. ඒක ඛණ්ඩණය වෙනවා. එතකොට මගේ ළඟ දුර්වලකමක් තියද කියලා මට එච්චර පැහැදිලි වෙන්නේ හැබැයි හුදකලා වෙච්ච ගමන් අර විවිධ අරමුණු වලින් සිත නිදහස් වෙච්ච ගමන් එක දුර්වලකමක් මත උනහම කෙලවරක් නැතුව ඒක ඔස්සේ යනවා. ඔය වැඩේම වෙනවා භාවනා කරන්න වාඩි වුණාම. භාවනා කරන්න වාඩි වුණාම ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයින් ගන්න අරමුණු අපි වාරණය කරනවා. වාරණය කරලා මනසින් යමක් ගැන හිතනද උත්සාහ කරනවා. දැන් හිතන්න උත්සාහ කරපු ගමන් අර පුද්ගලයා කුඩා කාලේ ඉඳලා හෝ සාංශාරික බැහැ නිසා හෝ මේ ජීවිතයම් අත්දැකීමක් නිසා හෝ වැරදි චින්තනයක් පුරුදු කරගෙන තියෙනවා නම් භාවනාව කියලා පටන් ගත්ත ගමන් අර වැරදි චින්තනේ බොහොම සීක්‍රයෙන් ඉදිරියට යන්න පටන් ගන්නවා. දැන් ඔහුට ඒකට බාධා වෙන්න මොකුත් නැහැ. ඇහෙන් පේනේවා ගන්නෙත් නැහැ, කනෙන් ඇහෙනේවා ගන්නෙත් නැහැ, පංචේන්ද්‍රියන්ගෙන්ම ගන්න මොකත් අරමුණක් ගන්නෙ නැහැ. අර මානසික දුර්වලකම හිතේ හැටියට වර්ධනය වෙන්නට පසුබිමක් හැදෙනවා. ඊට පස්සේ පැය ගාණක් කොහොම ඕක දිග ගියන් පස්සේ ඒ භාවනාවෙන් නැගිටිනකොට හිතපු මිනිහා නෙමෙයි ඉන්නේ විකාරකාරයෙක් ඉන්නේ ඇයි දැන් මේ භාවනාවෙන් විකෘති වුණා නෙමෙයි ඔහුගේ දුර්වල මනෝභාවය අවදි වෙන්නට අවස්ථාවක් හැදුනා අර භාවනාව කියලා ඔහු අන්‍ය අරමුණු වලින් සිත නිදහස් කරලා තමන් කැමති විදිහට කැමති විදිහට නෙමෙයි අවශ්‍ය භාවනා කර්මස්ථානයේ සිත පිහිටවිය යුත්තේ. නමුත් එහෙම දුර්වලකම් තියෙන කෙනා කර්මස්ථානයේ සිත පිහිටවන්නේ නැහැ. ඔහුට අවශ්‍ය සිත ඇඟිත් එක්කලා තමයි දිගින් දිගට යන්නේ. අන්තිමට ලෝකයා දකින්නෙත් ඔහු භාවනා කළා කියලා. ඔහු හිතාගෙන ඉන්නෙත් ඔහු භාවනා කළා කියලා. අන්තිමට භාවනා කරලා නෙවෙයි මනෝ විකාරات එක්කලා තමයි මනස ගිහින් තියෙන්නේ. ඉතින් ඒක වර්ධනය වෙන්නට හොඳ අවස්ථාවක් සැලසෙනවා අර බාහිර කටයුතු වලින් ඈත් වෙලා මනසට අවධානය යොමු කළා. දැන් අපි දැක්කා පහුගිය කාලේ ඔය සිද්ධිය තව ක්‍රමයකින් වෙනවා. දැන් මිනිස්සු නිරන්තරයෙන් කතා කරනවානේ අපිට විවේකය නැහැ, නිතර රස්සාවේ වැඩ, වැඩ වගකීම් මේවා ඉවරයක් නැහැ. ටිකක් විවේක තියනවා නම් හොඳයි, නිදහස තියනවා නම් හොඳයි. ඔහොම කී කියා ඉන්නකොට ඔන්න කොරෝනා වසංගතය ඇවිල්ලා මිනිසුන්ට සති ගණන් මාස ගණන් නිවාඩු හම්බ වුණා. නිවාඩු හම්බ වුණාට පස්සේ මිනිසුන්ට ඒ කාලේ මානසික ආතතිය වැඩි වුණා. ගෙදර ප්‍රශ්න වැඩි වුණා. අමු සැමිය අතර ප්‍රශ්න වැඩි වුණා. කාම විකෘතීන් වැඩි වුණා. ආවේග වැඩි වුණා. මේ මොනවද? වෙනද ඒවා තිබුණ නැද්ද? ඒවා තිබුණට මතුවෙන්න ඉඩක් නැහැ. කාර්ය බහුලත්වයත් එක්කලා ඒවා වෙනස් වෙනවා. එක අරමුණේ යන්න බෑ. දැන් අර නිදහස ලැබිච්ච එක මම මොකක්වත් නැහැ. තියන එකේ එල්ලි එල්ලි ඉන්නවා. ඊට පස්සේ ඒක වර්ධනය වෙනවා. ඔය සිද්ධියම තමයි භාවනා කරන්න ගිහිල්ලා පිස්සු හැදුනා විකාර වුණා කියලා කියන්නේ භාවනාවෙන් කවදාවත් පිස්සු හැදෙන්නේ නැහැ. භාවනාවෙන් පිස්සු හොඳ වෙනවා. භාවනාවෙන් විකාරකාරය නිර්මාණය වෙන්නේ භාවනාවෙන් විකාරය ප්‍රකෘති වෙනවා මිස. හැබැයි ඒ අය භාවනා කරනවා කියලා භාවනාව නෙමෙයි අර විකාරය වර්ධනය කරන එක තමයි ගොඩක් වෙලාවට කරන්නේ. ඒ නිසා මේ ආනාපාන සතිය වැඩපු දවසට හීනෙන් කෑ ගහනවා කියන්නේ මොකක් හරි විකාරයක් වෙලා තියෙනවා ඇත. ආනාපාන සතිය වැඩුවොත් හීනෙන් කෑ ගහන කෙනත් කෑ නොගහ ඉන්නට ඕන හරිනම්. ඇයි කය සංසිඳුනහම? දැන් මේ හීනෙන් කෑ ගහන්නේ මොකක් හරි කම්පනයක් එක්කලානේ. එක්කෝ මා එක්කෝ කායික කම්පනයක් නැත්නම් මානසික කම්පනයක්. ඉතින් ගතසිත සැහැල්ලු වෙන්න ඕන හරියට ආනාපාන සතිය වැඩුවනම්. ආනාපාන සතිය කියලා කියන්නේ ඇත්තටම අන්‍ය භාවනාවලටත් වඩා අන්‍ය භාවනාවලින් හුඟක් වෙලාවට සිත සංසුන් කරනවා ආනාපාන සතිය සිත කය දෙකම සංසුන් කරන සැහැල්ලු කරන භාවනාව. අතුරු ආබාධ නැහැ. ඒකෙන් හුඟක් පස්සද්ධිය දියුණු වෙනවා. පස්සද්ධිය කියන්නේ සැහැල්ලු බව. සංසුන් බව, කායික මානසික සංහිඳීම මිනිසුන්ගේ මානසික ආතතිය දුරු කරගන්නට අද බටහිර ලෝකෙම භාවනාවක් හැටියට නෙමෙයි රිලැක්සේෂන් එක්සර්සයිස් එකක් හැටියට. ඒ කියන්නේ සැහැල්ලු වීමේ අභ්‍යාසයක් හැටියට පවා අද ආනාපාන සතියේ මූලික කොටස් කියා දෙනවා. ඒ ආතතිය තියන අයට ආතතිය දුරු කරගන්න. දැන් ආනාපාන සතිය වඩපු දවසට ආතතිය වැඩි වෙනවා කියනවා නම් එතන මොකක් හරි පටලැවිල්ලක් තියෙනවා. ඒ නිසා තමන් උපදෙස් ගන්න, කමටහන් ගන්න ස්වාමින් වහන්සේ නමක් ඉන්නවා උන්වහන්සේත් එක්කලා ටිකක් කතා කරන්න ඇත්තටම භාවනාව කියලා මොකද්ද කරන්නේ කොහොමද කරන්නේ ඒ තැන්වලදී මනසට මොකද වෙන්නේ? ඒවා ටිකක් විවෘතව කතා බහ කරලා ඒ දුර්වලකම සකස් කරගන්න. එහෙම නැති වුණොත් gedara ayat වැරදි විදිහට වටහා ගන්න ඕන්න භාවනා කරන්න ගිහිල්ලා දැන් මේ හීනෙන් කෑ ගහනවා මම නම් භාවනා කරන්නේ අන්න අපේ ගෙදර එක්කෙනා භාවනා කරන්න ගිහිල්ලා මෙහෙම වෙලා කියලා ඒකෙන් අරදි පණිවිඩයක් යන්නේ ඒ නිසා Tamanටත් ඒක හොඳ නැහැ අනිත් අයටත් ඒක හොඳ නැහැ වැරදි පණිවිඩයක් සමාජගත වෙනවා ඒ නිසා ඒ හැම ප්‍රශ්නයක්ම වළක්ව ගන්න පුද්ගලිකව ඒ ගැටලුව සම්බන්ධව කතා කරන්න ඕන ගුරුවරයෙක් එක්කලා දැන් මගේ මගේ ජීවිතේත් මට ඔහොම එක සිද්ධියක් වෙලා තියෙනවා මම ඔය කුරුණෑගල භාවනා ස්ථානයක භාවනා කරන්න ගියා අවුරුදු 20 වගේ වයසේදී. ඉතින් ඒ භාවනා ස්ථානේ පාන්දර 3ට අවදි වෙන්න ඕනේ. රෑ 10 වෙනකන් එක දිගට භාවනා වැඩසටහන යනවා 10ට භාවනා වැඩසටහන නැවැත්තුවට පස්සේ ඉතින් කුටියට ගිහිල්ලා මේ මුණකට හොදගෙන අනිත් තියෙන කටයුතු කරලා වෙලා නිදා ගන්නකොට අවම වශයෙන් 10:00මාර 11වත් වෙනවා එතකොට අපි 3ට භාවනා කරන්න ශාලාවට එන්න අඩුතරමින් 2:00මාරටවත් අවදි වෙන්න ඕන. ඉතින් ඊටාම කෙටි කාලයක් තියෙන්නේ සැතපෙන්න. ඉතින් මට මේ දවස්වල ඔය නිින්ද මදි. මට භාවනා කරන්න ආපු වෙලේ ඉඳන් කිරා වැටෙනවා. නිදි කිරා වැටෙනවා. ඉතින් ඒ ලොකහාමුදුරුව හරියට ඒකට දොස් කියනවා. දොස් කියලා වල්ලා උන්වහන්සේ මට කිව්වා ඔබ වහන්සේට වීරිය නැ මේ තරුණ වයසේ මේ වයසක උපාසකම්මලා මෙච්චර හොඳට භාවනා කරන ඇයි ඔබ වහන්සේට බැරි? ඒ නිසා වීරිය වැඩෙන්න ඕන කියලා මාව මට කිව්වා ඔබ වහන්සේ 10ට නිදියන්න එපා 11 වෙනකම් භාවනා කරලා නිදියන්න කිව්වා. වීර්ය වැඩ. මට දැන් 10ට නිදාගෙනත් නිින්ද මදියකේ 11 වෙනකන් දැන් අවදි වෙලා ඉඳලා මං 3ට ආපහු භාවනා වැඩසටහනට එන්න ඕන. ඊට පස්සේ ටික දවසක් කොහොම කරගෙන යනකොට මට කිව්වා දැන් ඔබ වහන්සේ 12 වෙනකම් භාවනා කරලා 3ට අවදි වෙන්න. ඊට පස්සේ මට කිව්වා 12 වෙනකම් භාවනා කරලා දෙකට අවදි වෙන්න ඕන. ඊට පස්සේ කිව්වා 12 වෙනකම් භාවනා කරලා එකට අවදි වෙන්න එක. පස්සේ දැන් ඔක්කොම නිදාගෙන ඉන්න අතරේ මම අර මහරෑ නැගිටගෙන දැන් භාවනා කරන මොන භාවනාවක්වත් නැහැ නිදිමත තමයි තියෙන්නේ. ඊට පස්සේ දැන් ඉතින් කොහොම හරි මේක කරන්න ඕන නිසා මං කළ දේ වාඩි වෙලා ඉන්නකොට නිදිමත වෙන නිසා මං සක්මන් කරන්න පටන් ගත්තා. අන්තිමට නිදිමත වැඩි නිසා මට සක්මනේ නිින්ද සක්මනේ නිින්ද ගිහිල්ලා එකපාරට හැප්පුණාම තමයි අවදි වෙන්නේ. සමහරවිට මං හැප්පිලා වැටෙනවා. සමහර වෙලාවට මට සක්මනේ ඇවිදින ගමන් නිින්ද ගිහින් හීන පේනවා. අන්තිමට මගේ මනසේ කාවැදුනා මට සක්මන් කරන්න බෑ නිින්ද යනවා කියලා. ඊට පස්සේ දැන් මේක ඇබ්බැහියක් බවට පත් වුණා. අන්තිමට කිසි ගුරුවරයෙකුට කියන්න පුළුවන් කතාවක් නෙමෙයි කියනකොටම hina වෙනවා. ඇයි දැන් අනිත් අයට නිදිමත අඩු කරගන්න සක්මන් කරන්න කියනවා මට සක්මනට කොට වෙච්ච ගමන් නිින්ද ගිහින් hina පේනවා. දැන් මේක විසඳන්නේ කොහොමද? මට කිසි තැනකකින් හවහරණක් පිළිසරණක් නැති වුණා කියන කියන තැන නිකන් හාස්‍යයට ලක් වෙනවා විතරයි. අන්තිමට එක්තරා කාලයක් මම භාවනාව සම්පූර්ණයෙන්ම අතහැරලා දාලා හිටියා. භාවනාව සම්පූර්ණයෙන් අතහැරලා නිකන් බාහිර වැඩ කර කර හිටියා. ඊට පස්සේ මම පොකුණුවිට විහාරස්ථානයට ගියාට පස්සේ මට ඉතින් හරියට හිතට දුකයි මට මේ අවශ්‍යම දේ කරගන්න විදිහක් නැහැනේ කියන. ඉතින් එහෙම ලොකුවට හිතට තදට දැනිච්ච දවසට මම කරන්නේ ඒක කාගෙන්වත් අහගෙන නෙමෙයි මට හිතිච්ච හැටියට මං කළා. හැබැයි ඒක සාර්ථක වුණා. අද ටිකක් භාවනා කරන්න ඕන කියලා ලොකු කැමැත්තක් ඇති වුනහම මං කරන්නේ හොඳට නිදා ගන්නවා දවල් කාලේ. දානේ වන්දලා හොඳට නිදා ගන්නවා කාමරේට. නිදාගෙන පැය ගණනාවක් නිදාගෙන ආය බෙල් එකක්වත් තියන්නේ ස්වභාවිකව අවදි වෙන වෙලාවට අවදි වෙන්න අවදි වුණාට පස්සේ ටික වෙලාවක් භාවනා කරන්න උත්සාහ කරනවා. එතකොට මගේ හිත දන්නවනේ දැන් මං නිදාගෙනයි අවදි වුණේ කියන. දැන් මං හොඳට නිදාගත්තා. දැන් මට නිදිමත තියෙන්න විදිහක් නැහැ. කියන අදහස මනසට කාවද්දලා ඊට පස්සේ ටික වෙලාවක් භාවනා කරන්න සක්මන් කරන්න පටන් අන්න එහෙම කාලයක් කරගෙන කරගෙන ගින් තමයි අර මනසට කාවැදලා තිබිච්ච වැරදි ඇබ්බැහිය කඩාගන්නේ. ඒ වගේ සමහර දේවල් අපි හොඳට කරන්න ගියා වුණාට ඒවෙන් වැරදි සංඥා උපාදාන වෙනවා. ඒ වැරදි සංඥාවක් උපාදාන වුණොත් අපිට ලේසි නැහැ ඒකෙන් මනස නිදහස් කරගන්න ඒක එකම. ඊළඟට තව එක අවස්ථාවක අනිත් අයටත් මේ අත්දැකීම් සාධාරණයි. තව අවස්ථාවක මට මතකයි දැන් භාවනාවට වාඩි වුණාට පස්සේ කොතනක හරි නහරයක් තද වෙලා මගේ කකුල කැක්කුම අල්ලනවා. ඊට පස්සේ ඉතින් ගුරුහාමුදුරුව කියන්නේ වේදනාව වේදනාව වේදනාව කියලා එක මෙනෙහි කරන්න. මෙනෙහි කරාම අඩු වෙනවා වගේ. ඉතින් මෙනෙහි කරනකොට සමහර අවස්ථාවල අඩු වෙලා යනවා. සමහර අවස්ථාවල කොහොමවත් අඩු වෙන්නේ ඉතින් දැන් කාලයක් මේක මෙහෙම මෙහෙම වෙනකොට මගේ මනසේ සටහන් වුණා භාවනාවට වාඩි වෙච්ච ගමන් මගේ කකුලේ වේදනාවක් එනවා කියන එක දැන් මනසේ තදින් කාවැදුණා. ඊට පස්සේ යම් දවසක භාවනා කරන්න වාඩි වුණාම වේදනාව නැති වුණොත් එහෙම එදාට මට ප්‍රශ්නේ ඇයි අද වේදනාව නැත්තේ කියලා. වේදනාව තියෙන දවසට මගේ මනස කලබල වෙනවා මේක ඉවරයක් නෑ අදත් ඔන්න කැක්කම පටන් ගන්නවා දැන් ඉතින් භාවනාව කරගන්න විදිහක් නෑ කියලා. එහෙම චිත්ත පීඩා ඇති වෙනවා. ඒක නැති වෙච්ච ගමන් මගේ මනස වික්ෂිප්ත වෙනවා. අද මොකද දන්නේ කැක්කම නැත්තේ. වෙන මොකක් හරි ප්‍රශ්නයක්ද දන්නේ ඇතුලේ ලේ ගමනාගමනේ නැවතිලාද දන්නේ එහෙම නැත්නම් මේක හිරිවැටිලාද එහෙම නැත්නම් මේක ප්‍රාණය නිරුද්ධ වෙලාද මෙහෙම නොඑක් මනෝභාවයන්ගෙන් මනස ව්‍යාකූල වෙනවා. ඇයි? එතරම්ම අර වේදනාව උපාදාන කරගෙන. මේ විදිහට හොඳට නරකට ඒ සිද්ධ වෙන ඕනම දෙයක් පිළිබඳව අපිට වැරදි සංඥා උපාදාන වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ආනාපාන සති භාවනාව කරපු දවසට නිින්දෙන් කෑ ගහනවා කියනවා නම් එතන මොකක් හරි ওই විදිහේ පටලවිල්ලක් තියෙනවා. භාවනාවෙන් එහෙම එකක් වෙන්නේ නැහැ. භාවනාව හැටියට වෙන මොකක් හරි විකෘතියක් සිද්ධ වෙනවා. ඒක තමන් නිතර ඇසුරු කරන භාවනා ගුරුවරයෙක් විශේෂයෙන් ආනාපාන සතිය කරන පළපුරුදු ගුරුවරයෙක් මුණ ගැහිලා ටිකක් විවෘතව කතා කරන්න තමන්ගේ අත්දැකීම් ටික කතා කරලා ඒක සංශෝධනය කරගත්ත යුතුයම කාරණය. ඊළඟට අහලා තියෙනවා ආනාපාන සති භාවනාවට වඩා ඉරියාපත භාවනාවවත් සක්මන් භාවනාව වැඩෙන බව දැනේ. ආනාපාන සති භාවනාව වැඩිම අත්‍යවශ්‍යද? දැන් යම්කිසි කර්මස්ථානයකට වඩා තමන්ට වෙනත් කර්මස්ථානයක් වඩා පහසුයි කියලා හිතෙනවා නම් ඒකෙන් ආරම්භ කරන්න. ඒකෙන් පටන් ගන්න. අර අමාරු කර්මස්ථානය අනිවාර්යෙන් වැඩි යුතුයි කියලා එකක් නැහැ. හැබැයි Tamanට ඒක වඩන්න බැරි ඇයිද කියලා සොයමින් විමසමින් ටිකක් ඒකට උත්සාහ කරන්න කලින් කල විටින් විට. ඉරියාපත භාවනාවේවත් සක්මන් භාවනාවේදී සිත එකඟ වෙනවා නම් සක්මන් භාවනාවෙන් පටන් ගන්න. පටන් අරගෙන ඊට පස්සේ විදර්ශනාවට පරයන්කයට ගිහිල්ලා විදර්ශනාව පටන් ගන්න. විදර්ශනාව පරයන්කටම යන්න ඕනේ නෑ. සක්මනේදිත් විදර්ශනාව කරන්න පුළුවන්. අපිට පරයන්කය හෝ එහෙම නැත්නම් සක්මන හෝ ඒ ඕනම ඉරියව්වකින් භාවනා කරන්න පුළුවන්. හැබැයි සක්මන වඩා අපට චිත්ත ඒකාග්‍රතාවය ඇති කරනවා කියලා හිතෙනවා ඒක ප්‍රධාන කර්මස්ථානයක් හැටියට තියාගෙන ඒක පුහුණු කරන්න. ඒකෙන් පටන්ගෙන අනිත් ඒවට අවතීර්ණ වෙන්න. ආනාපාන සතිය වැඩි යුතුයමයි කියලා නියමයක් නැහැ. හැබැයි ආනාපාන සතිය අත්‍යවශ්‍ය පැත්තක් තියෙනවා. ඒ තමයි පඨවි ආපෝ තේජෝ වායෝ මේ ප්‍රධාන මූල ධාතුන්ගෙන් මේ ලෝකේ නිර්මාණය වෙලා තියෙන. ඒ කියන්නේ පංචස්කන්ධය කිව්වම රූපස්කන්ධයේ ප්‍රධාන කොටසක් තමයි වායෝ රූපය. ඉතින් ඒ වායෝ රූපය පිළිබඳව අපට ප්‍රාමාණික වැටහීමක් ඇති වෙන්නේ ආනාපාන සතියත් එක්කලා. ඒ නිසා ආනාපාන සති භාවනාව පුහුණු කිරීම කායික මානසික සැහැල්ලු බවට සංහිඳියාවට වගේම කය ගැන අවබෝධ කරගන්න ඊටාම වැදගත් වෙනවා. ඒක කළ යුතුයමයි අනිවාර්යයි කියලා ඒක ලොකු බරක් කරගන්නේ නැතිව සක්මන් භාවනාව Tamanට වඩා චිත්ත ඒකාග්‍රතාවය ඇති කරනවා නම් එතනින් පටන්ගෙන ඊට පස්සේ ආනාපාන සතියට යොමු වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් වෙනත් කර්මස්ථානයක් මෙනෙහි කරන්න පුළුවන්. ඊළඟට තව ප්‍රශ්න නම් ගොඩක් තියෙනවා. ඒ අතරින් අපි අද මේ තෝරගත්තේ අද අපි කතා කරපු ආනාපාන සතියට සම්බන්ධ කාරණා. තව ප්‍රශ්නයක් අහලා තියෙනවා ස්වාමින් වහන්සේ මම දැනට භාවනාව පටන්ගෙන වර්ෂ දෙකක් පමණ වෙනවා. දැනට මාස 6කට පමණ පෙර සිට මා භාවනාව පටන් ගන්නා විට කනට හෝගාන ഘോഷාවක් ඇහෙනවා. එය රැහැයි යන ශබ්ද කරනවා වැනි හඬකි. මෙම ශබ්දය නිතරම ඇහෙනවා. නිහඬ පරිසරයකදී තදින් ඇහෙනවා. මේ ශබ්දය ඇතිවීම සම්බන්ධව හේතුවක් ඇතනම් පැහැදිලි කර දෙන්න. දැන් මෙතනදිත් මේ සිද්ධ වෙලා තියෙන්නේ අර වගේ කාරණයක්. දැන් අපට බාහිර සද්ද වගේම ශරීර අභ්‍යන්තරයේ යම් යම් ශබ්ද තියෙනවා. විශේෂයෙන් මේ වායු ධාරාවේ යම් යම් වෙනස්කම් සිද්ධ වෙනකොට ඊළඟට කර්ණ පටලයේ යම් යම් වෙනස්කම් සිද්ධ වුණොත් ඒවත් එක්කලා අපට වෙනස් වෙනස් හඬ මතුවෙන්නට පුළුවන් ඇහෙන්නට පුළුවන් අභ්‍යන්තර කාරණා නිසා. එහෙම නැත්නම් ඒක මානසික වශයෙන් අපි උපාදාන කරගන්න පුළුවන්. එතකොට බාහිර ශබ්දයක් නැතුව නිහඬ පරිසරයකදී අපට යම් ශබ්දයක් ඇහෙනවා නම් ඒක ඇහෙන්න පුළුවන් කරුණු දෙකක් මත එක්කෝ කායික වශයෙන් ඇති වෙලා තියෙන යම්කිසි දුර්වලකමක් එහෙම නැත්නම් වෙනස්කමක් එක්කලා ඇති වෙන වායු කම්පනයක් විය හැකියි. එහෙම නැත්නම් එය මානසික වශයෙන් අර වරක් දෙකක් තුනක් හතරක් සිද්ධ වුනහම ඒක උපාදාන කර ගැනීම නිසා ඇති වෙච්ච කාරණයක් විය හැකියි. දැන් අර අපි කිව්වේ මට සක්මනේදී නිින්ද යනවා කියන අදහස ගත්තට පස්සේ අනිවාර්යයෙන්ම නිදිමත එනවා සක්මන්ට යොමු වෙච්ච ගම. ඒ උපාදානය. එතකොට මට භාවනා කරනකොට ආලෝකය පේනවා කියලා ඒක උපාදාන කරගත්තොත් භාවනාවට වාඩි වෙච්ච ගමම ආලෝක පේන්නට ගන්නවා. මම භාවනාවට වාඩි වෙලා ඉන්නකොට මාව පාවෙන්න ගන්නවා කියලා හිතුවොත් ඒ ඇති වෙන වායු කම්පනය ඒ විදිහට හඳුනගෙන ඒක උපාදාන කරගත්තොත් වාඩි වෙච්ච තැන ඉඳලම පාවෙන්න ගන්නවා. තව සමහරුන්ට ඉහළට යනවා වගේ දැනෙනවා. එතකොට ඒක උපාදාන කරගත්තාම යනවා යනවා යනවා රොකට් එක වගේ කෙලවරක් නැතුව යනවා. හැබැයි ඇස් දෙක කරලා බැලුවොත් හිටපතනමයි ඉන්නේ. සමහරුන්ට පහලට යනවා වගේ. සමහරුන්ට සම්පූර්ණ කය දිය වෙලා වැක්කිරෙනවා වගේ. සමහරුන්ට මුළු කයම එකට තද වෙලා ගල් වෙලා වගේ. ඒවා කායික ගැටලු වෙන්නටත් පුළුවන්. බොහෝ කොට භාවනා කරන අයට ඒවා මානසික උපාදානයන් හැටියටයි ඇති වෙන්නේ. ඒ නිසා කනේ එහෙම ශබ්දයක් ඇති වෙනවා නම් මුලින්ම ගිහිල්ලා උගුර කනනාසය සම්බන්ධ වෛද්‍යවරයෙක් මුණ ගැහිලා ඉස්සල්ලා <laughs> දැන් මේක hina වෙන්න කාරණයක් නෙමෙයි. ඒ ඒ වෛද්‍යවරයෙක් මුණ ගැහිලා ඉස්සල්ලා පරීක්ෂා කරගන්න ඕන මේක කායික ප්‍රශ්නයක්ද කියලා. මොකද කායික ප්‍රශ්නයක් නෑ ඒකට ප්‍රතිකාරයක් කරන්න සමහරුන්ගේ කයේ අර සමබරතාවය නැති වුනහම එහෙම එහෙම ප්‍රශ්න ඇති වෙනවා. ඒ නිසා උගුර කනනාස සම්බන්ධව විශේෂඥ වෛද්‍යවරයෙක් හමු වෙලා පරීක්ෂාවක් කරගන්න කනේ යම්කිසි භෞතික ගැටලුවක් තියද කියලා. වෛද්‍යවරයා කියනවා නම් නිර්දේශ කරනවා නම් එහෙම කනේ මොකුත්ම ගැටලුවක් නැහැ කියලා එහෙනම් 100%ක්ම තීරණය කරගන්න පුළුවන් ඒක මොකක් කියලාද මානසික උපාදානයක් කියලා. එතනින් එහාට ඒ උපාදානයෙන් සිත නිදහස් කරගන්න උත්සාහ අර වෛද්‍ය පරීක්ෂණය කරන තාක්කල් ඒකට පිළියම් යොදන්න බෑ මොකද ඒක අපේ මනස දෝලණය වෙනවා මේක මනසේ ප්‍රශ්නයක්ද කයේ ප්‍රශ්නයක්ද පිට ප්‍රශ්නයක්ද පිට ප්‍රශ්නයක් වෙන්න විදිහක් නැහැ පිට ප්‍රශ්නයක් නම් නිහඬ පරිසරයකදී ඒ දෝංකාරය එන්න විදිහක් නැහැ නේ ඒ හෝගාන සද්ද එන්න විදිහක් නැහැ නිහඬ පරිසරයක. ඒ නිසා දැන් සමහර විට හිතෙන්න පුළුවන් නිකන් කන සියුම් වෙලා අර අනිත් අයට ඇහෙන්නේ නැති සූක්ෂම සද්ද මේ ඇහෙනවද කියලා. එහෙම එකක් නෙමෙයි ඔතන තියෙන්නේ. ඔතන තියෙන්නේ ওই ප්‍රශ්න දෙකෙන් එකක් එක්කෝ කයේ ප්‍රශ්නයක් එහෙම නැත්නම් මානසික උපාදානය. ඒ දෙක වෙන් කරගන්න ඉස්සල්ලා වෛද්‍යවරයෙක් මුණ ගැහිලා බලන්න කායික ප්‍රශ්නයක්ද නැද්ද කියලා වෛද්‍යවරයා නිර්දේශ කළොත් කයේ මොකුත් ගැටලුවක් නැහැ කියලා එතනින් පස්සේ අර විදිහේ තමන් උපදෙස් ගන්න සුදුසු ගුරුවරයෙක් එක්කලා කතා කරලා අර මනසේ දේ ඒක උපාදාන වෙලා තියෙන තන තේරුම් අරගෙන ඒකෙන් සිත නිදහස් කරගන්නට උත්සාහ කළ ඊළඟට අහලා තියෙනවා සිතට දැනෙන යම් සිතුවිල්ලක් උදාහරණයක් ඇටියට තරහව ගත්තොත් විදර්ශනානුකූලව විග්‍රහ කරන ආකාරය පහදලා දෙන්න. ඔබ වහන්සේ පැවසූ පරිදි මේ බාහිර පුද්ගලයෙකු නිසා නොව මගේම සිතෙන් එන දෙයකි යනුවෙන් දිගින් දිගට සිතන ආකාරය ගැන පැහැදිලි කරලා දෙන්න. එතකොට අපි කිව්වා විදර්ශනාවේදී විය යුත්තේ හේතුඵල දකින්නට ඕන පොදු ලක්ෂණ දකින්නට ඕන අනන්‍ය ලක්ෂණ දකින්නට ඕන අපට යමක් දුරු කිරීමේදී වඩා වැදගත් වෙන කාරණේ තමයි හේතුඵලය සහ අනන්‍ය ලක්ෂණ. එතකොට තරහා කියන්නේ මොකද්ද? ඒක තරහක් හැටියට අපි හඳුනාගන්නේ මොන මොන ගති ලක්ෂණ වලින්. එතකොට මේ ගති ලක්ෂණ ප්‍රකට වෙනවා නම් මේ තියෙන කෝපයයි ඒක අසත් ධර්මයක්. ඒක ක්ලේශ ධර්මයක්. ඒක නීවරණ ධර්මයක් කියලා ඉස්සල්ලා පැහැදිලිව තේරුම් ගන්නවා. දැන් ඒක තේරුම් ගන්න පුළුවන්කම තියනවා නම් එතනින් එහාට අපි විමසලා බලන්න ඕන ඒ කෝපය ඒ තරහව මතුවීමේ හේතු ප්‍රත්‍ය මොනවද? දැන් අපි යමක් දුරු කරන්නට වෑයම් කරනකොට හේතුව සහ ප්‍රත්‍ය වෙන් කර ගැනීම වැදගත් වෙනවා. ඒ කියන්නේ දැන් හේතු ප්‍රත්‍ය කියන වචන දෙක එකම අර්ථයෙන්ොත් පෙන්වන තැන් තියෙනවා. හැබැයි එහි පැහැදිලි වෙනසකුත් තියෙනවා. මොකද්ද වෙනස? හේතු කියන්නේ මූල සාධකය, ප්‍රත්‍ය කියන්නේ ඒකට උදව් වෙන සාධකය. දැන් මේ දුර්වලකම් පිළිබඳව, දුර්ගුණ පිළිබඳව බලනකොට අපට හුඟක් වෙලාවට ප්‍රත්‍ය තමයි ලොකුවට පෙනෙන්නේ. මට තරහ ආවේ අනිත් කෙනාගේ වැරද්ද නිසායි. ඒතර අනිත් කෙනා මොකක් හරි කරපු දේ මගේ කෝපයට හේතුවක් වෙලා තියෙන්න පුළුවන්. නමුත් ඒක බාහිර කාරණයක්. ඒක ප්‍රත්‍ය විතරයි. ඒක හැබැයි හේතුව වෙන්නේ ඒ සිද්ධියට මගේ මනසින් මම ප්‍රතිචාර දක්වන විදිහ මම ඒක ගැන හිතන විදිහ මම ඒක ගැන කල්පනා කරන විදිහ මම ඒක පිළිබඳව ගැටෙන විදිහ එතකොට බාහිර ප්‍රත්‍ය වෙනස් කළා කියලා ගැටලුව निराකරණය කරන්න බෑ. අර මූල හේතුව වෙනස් කරන්න ඕන Taman සිතන විදිය. ඉතින් ඒ විදිහට තරහව දුරු කරන්නට නම් අපිට වඩා වැදගත් වෙන්නේ හේතුඵල වශයෙන් අනන්‍ය ලක්ෂණ වශයෙන් එය විදර්ශනා කිරීම ත්‍රිලක්ෂණ වශයෙන් දැකීමත් විශේෂයෙන් එතනදී අපට ප්‍රයෝජනවත් වෙනවා විශේෂයෙන්ම අනාත්ම වශයෙන් දැකීම අනිත්‍ය දුක්ඛ වශයෙන් දැකීමත් උදව් වෙනවා අනාත්ම වශයෙන් දැකීම කෝපය දුරු කරගන්නට ඊටාම යෝග්‍ය ක්‍රමයක් අනාත්ම වශයෙන් කියලා කියන්නේ සත්වෙක් පුද්ගලෙක් ආත්මයක් නැහැ ඒ වැරද්ද කලාය කියන තැනත් කෙනෙක් නැහැ මේ තරහ ගන්න තැනත් කෙනෙක් නැහැ එතකොට ඔහු ඒක කරපු එක වැරදි කියලා පුද්ගල ආරෝපණයකින් තමයි අපි කුපිත වෙන්නේ මට ඔහු මෙහෙම කළා කියන පුද්ගල ආරෝපණයකින් තමයි අපි හිත නරක කරගන්නේ ඒ නිසා මෙතනත් සත්වයක් නැහැ, එතනත් සත්වයක් නැහැ. එතන ගොඩ නැගුණු හේතුප්‍රත්‍ය අනුව ඒ බඳු දෙයක් සිද්ධ වුණා. එතකොට මෙතන මේ මතුවෙන ප්‍රතික්‍රියාවට මම වහල් වුණොත් මේක ආත්මවාදීව ගත්තොත් මට මෙහෙම කළා කියන අර්ථයෙන් ඒක දිගින් දිගට දිගින් දිගට පවත්වාගෙන යනවා. එතකොට මෙතන ආත්ම වශයෙන් ගත යුත්තක් මෙතනත් නැහැ එතනත් නැහැ කියලා අනාත්ම දැක්ම මතු කරගන්න පුළුවන් නම් අනාත්මය ගැන හිතන එක විතරක් නෙමෙයි අනාත්මයි කියලා හිතන එක විතරක් නෙමෙයි මේ මේ දැක්ම අවදි කරගන්න උත්සාහ කරන්න ඕන මනස දැනුවත් කරමින් ඒ අනාත්ම දර්ශනය අපට හුඟක් උදව් වෙනවා දුර්වලකම් දුරු කරගන්නට ඉතින් එතකොට විදර් ඒ වගේ දුර්වලකමක් දුරු කරගන්නට විදර්ශනා කිරීමේදී හේතු ප්‍රත්‍ය වශයෙන් ඊළඟට අනන්‍ය ලක්ෂණ වශයෙන්, ත්‍රිලක්ෂණ වශයෙන් සහ ඊළඟට චතුරාර්ය සත්‍ය. ප්‍රශ්නේ මොකද්ද? හේතුව මොකක්ද? වෙනස් කරන්නේ කොහොමද? ඒකට මොකද්ද කරන්න ඕන? ඉතින් ඔය ක්‍රමයට තමයි අපිට විදර්ශනාව ප්‍රගුණ කරන්නට අවශ්‍ය වෙන්නේ. හොඳයි එහෙමනම් තව ප්‍රශ්න අහපුවා තියෙනවා. අපි ඊළඟ ධර්ම සාකච්ඡාවේදී ඒවා සාකච්ඡා කරමු. අද දවසේ අපි ප්‍රධාන වශයෙන් උදෑසන ධර්මදේශනාවේදී පැහැදිලි කළේ ආනාපාන සතිය කායානුපස්සනාවේ ආනාපාන සතිය පිළිබඳවයි. ඉතින් ඒ නිසා ධර්ම සාකච්ඡාවේදීත් අපි අහලා තිබුණු නොයෙක් දහම් ගැටලු අතර ඒ ආනාපාන සති භාවනාවට අදාළ දහම් ගැටලු ටික තෝරාගෙනයි අද සාකච්ඡාව සිද්ධ කළේ. ඉතින් ඒ තුලින් අපි උදේ කතා කරපු කාරණා තවදුරටත් පැහැදිලි වෙන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. ඉතින් මේ කරුණු නැවත නැවත අපි සිතන්නට ඕන, කල්පනා කරන්න ඕන, සාකච්ඡා කරන්න ඕන, ශ්‍රවණය කරන්න ඕන, පොතපතින් කියවන්න ඕන. ඒ වගේම හැකි හැම විටම ඒවා ප්‍රායෝගිකව පුහුණු කරන්න උත්සාහ කරන්න ඕන. ඒ සිහියෙන් සහ නුවණින් මේ කරුණු පුහුණු කිරීම තමයි සතිපට්ඨාන භාවනාව හැටියට අපිට පුහුණු කරන්නට තියෙන්නේ අපි කල යුතු ප්‍රධානම කාර්යය. ඉතින් ඒ සඳහා මේ අසු දහම් කරුණෝ මේ ධර්ම සාකච්ඡාව තුළ අපි සාකච්ඡා කළ කාරණා හැම දිනාටම මහෝපකාරී වේවා කියලා ආශිර්වාද කරනවා. මෙතෙක් වෙලා ධර්ම සාකච්ඡා කිරීම තුළින් අපි ජනිත කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලෝකීය ඥාතීන්ටත් ඔබ අප හැම දෙනාටම බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා